ඊට කිව්වා දැන් උතුම් කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියලා කියනකොට අපි හිතාගෙන ওই ටික ආනාපාන සතියට විතරයි කියලා. මගේ චබ්බිසෝදන සූත්‍රයේ තියෙනවා වික්ෂුකගේ ප්‍රතිපදාව නිවන් දක්න තර දක්වා ඒකෙදී මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ රාග දේශ මොහ දුරු කරන හැටි පෙන්වනකොට එතනක් තියෙනවා ওই ටිකම කියලා කිව්වා ඒකයි මේ සූත්‍රය සාකච්ඡා කරමු කිව්වේ. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ පැවැත්නෝ ජේතවනාරාමයේ ඉන්න කාලේ. ඔය පොඩක් මේ සූත්‍රය සාකච්ඡා කරලා බලමු. මා විසින් මෙසේ අසන ලදී එක්කලක භාග්‍යතුන් වහන්සේ සවැත්නොට සමීපයේ චේතවන නම් වූ අනේක සිටුම සිටුගේ ආරාමයේ වැඩ වාසය කරන සේක. එකල්හි භාග්‍යතුන් වහන්සේ මහණෙනි වික්ෂුන් යමතුසේක ඒ භික්ෂුහු වහන්සේයි භාග්‍යතුන් වහන්සේට පිළිවදන් ඇසුර භාග්‍යතුන් වහන්සේ මේ වදාළසේක. මහණෙනි මේ ශාස්ත්‍රයේ මහණෙක්. මහණෙනි මේ ශාස්ත්‍රයේ යම්කිසි භික්ෂුවක් ජාතිය ක්ෂේවිය බම්බසර වසන ලදී කලයුත්ත කරන ලදී මේ රහත් බව පිණිස කලයුතු එකක් නැතේ මේ නුවණින් දැන්ම කියානම් අරිහත්ත්වය ප්‍රකාශ කරානම් මහණෙනි ඒ මහණෝගේ භාසිතය අභිනන්දනය නොකට යුතුය. පිළිකුද නොකට යුතුය. අභිනන්දනය නොකොට පිළිකුව නොකොට ප්‍රශ්න විචාල යුතුය. එවත්නි භාග්‍යතු සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අරිහත් වූ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ සතර ඕහාර කෙනෙක් මොනවට වදාරන ලදහ කවර සතර කෙනෙක් දෙයක් දක්නා ලද්දේ දක්නා ලද්ද බව අසන ලද්දේ අසන ලද්ද බව ගන්ධ රස ස්පර්ශෙහි මුතෙහි මුතවාදී බව ධර්මාලම්බන සංඛ්‍යාත විඥානයේ විඥාත බව එවත්නි භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අරිය සම්මා සම්බුද්ධ ජානනාථ විසින් මේ සතර වෝහාර ධර්මයන් මොනවට වදාහන ලද කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ඒ ආශ්ම ත්‍රුගේ සිත මේ සතර වෝහාරයන් කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයයන් කෙරෙන් මිදුනේ වේදය කියන බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් වික්ෂුන්වන්ට දේශනා කරන මහන්නේ යම්කිසි වික්ෂුවක් ඔගලන්ට කිව්වොත් මම සසර ඉදීම අවසන් කරපු කෙනෙක් කටයුතු සියලු කරුණු අවසන් කළ කෙනෙක් මත්තේ මට කළ යුත්තක් නැහැ මේ අරිහත්ත්වයේ පිණිස මම අරිහත්ත්වයට පත් වුණා කියලා කිව්වොත් ඒ භික්ෂුගේ වචනේ සතුටින් පිළිගන්න එපා ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා ඒක ගන්නත් එපා ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා එයාගෙන් මත්ටි ප්‍රශ්නයක් අහන්න. එහෙම කිව්වනම් එයාගේ ප්‍රශ්නයක් අහන්න. මොකද්ද? සියල්ල දන්නා වූ දක්නා වූ භාගවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ සතර විවහාර ධර්මයක් මනාව පනවල තියෙනවා. මොනවද? දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා. එතකොට මේ සතර ධර්මයන්ගේ කෙසේ පිළිපදින ඔබට ඒව උපාදාන නොකොට දකින්නදී උපාදාන නොකොට අහනදී උපාදාන නොකොට දිවට නාසයට ශරීරයට දැනෙනදී උපාදාන වශයෙන් නොගෙන සිතට පහළ වෙන අරමුණ උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයන්ගෙන් හිත මිදුනද කියලා ප්‍රශ්නයක් අහන්නේ. එතකොට නියම විදිහට මහන්නේ වැස නිම වූ බඹසර ඇති කල කරණී ඇති බහත් වූ කෙලෙස් බර ඇති පැමිණි සුවාර්ථ ඇති අරිහත් ඵල ඇති පරික්ෂීන බව සංයෝජන ඇති මොනවට දැන මෙතුන සීනාස්ත්‍ර මහමත පිළිතුරු පවත්වන පිණිස මේ ස්වභාවය වේ මහන්නේ නැහුවහම භ්‍රමචර්යාව අවසන් කරපු කෙලෙස් බර බහ තබෝ පැත්තකින් තබපු සැමේ සිය අර්ථය සම්පාදනය කරගත්ත ක්ෂේවිච්ච බව සංයෝජන දුරුකල බව සංයෝජන ඇති මොනවට නොනින් දැන ආශ්‍රයන්ගෙන් පිට මිදුණු ඒ ශ්‍රීනාස්රෝ මහණ නැත්නම් ඒ රහතන් වහන්සේ මෙන්න මෙහෙම පිළිතුරු දෙයි. රහත් වුණා නම් මොනවද? ඇවැත්නි මම රූපාලම්බනේ රාග වශයෙන් උපගමන නැතියෙමි. පටිඝ වශයෙන් අපගමන නැතිය. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අනිශ්චිත වූයේ. චන්ද රාග වශයෙන් විනිබද්ධ නොවිය. කාම රාග වශයෙන් කාම රාගයේ මිදුනේ. කෙලෙසුන් කෙරෙන් විසංයුක්ත වූයේ විගත මර්යාදා කළ සිතින් යුක්ත වූ වාසය කරමි. කියලා උත්තර දෙයි. ඒකට අපි ඒක පොඩ්ඩක් කතා කරමු. චබ්බි සෝදන කියලා කියන්නේ විසෝදනය පිරිසුදු බව ප්‍රකාශ කරන ක්‍රම හයක් ගැන තමයි මේක පෙන්වන්නේ. දැන් ඒක එක ක්‍රමයක් තමයි අපි මේ කතා කළේ. සතර වෝහාර ධර්මයන් ගැන කෙසේ පිළිපදින ඔබට ආශ්‍රයක් ෂේ වුණාද කියලා අහනකොට <clears throat> යම්කිසි රූපාලම්බයක් ඇස් හමුවට එනකොට ඒ රූපේ ඇලීම වශයෙන් උපගමන කළේ නැහැ. ඒ ඒ ඇසි ඒ රූපය ඇහැට පෙනෙන රූපය ඇලීම් වශයෙන් රූපය අනුව ගියේ නැහැ. ගැටීම් වශයෙන් රූපයෙන් ඉවතට ගියෙත් නැහැ. රූපයක ඇලීම් වශයෙන් රාග වශයෙන් රූපය ඇලුනෙත් නැහැ. අමනාපයෙන් ගැටිලා රූපයෙන් ඉවත්ුනේ නැහැ. ඒ වගේම කාම රාග වශයෙන් රූපේ කෙරෙහි තියෙන කාම රාගෙන්ද මිදුණා කෙලෙසුන් කෙරෙන් විසංයුක්ත විය. ඒ පෙනෙන රූපය එක්ක කෙලෙසුන්ගේ යුක්ත උනේ නැහැ. කෙලෙස් සහගත මනසින් එහා සම්බන්ධ උනේ නැහැ. විකත මරියාදා කළ සිතින් වාසය කළා. විමර්යා විමර්යාදි කියන්නේ චේතසා විහරාමේ විමර්යාදි කියන කියලා කියන්නේ සීමා නොකරන ලද සිතින් වාසය කළා. එතකොට මේ විදිහටම සද්දේත් ඒ වගේම මුතේ නාසයට දිවට ශරීරයට කියන ඒ ධර්මතා තුනම එකට එකතු කරලා මුතේ කියලා කියන්නේ දැනීම. මුතේ විඤ්ඤාත කියලා කියන්නේ හිතින් දැනගන්න දේ. ඒ දිට්ඨි සුත්ත මුත්ත විඤ්ඤාත කියන ඒ සතර ධර්මයේම රූපයක් හෝ සත්‍යයක් හෝ ගන්ධ මුත වශයෙන් ගන්ධ රස ස්පර්ශයක් හෝ විඤ්ඤාත වශයෙන් සිතට යම් කිසි සිතුවිල්ලක් හෝ ඇති වුණොත් ඒ සතර පොළේම කිසිම අරමුණක් රාග වශයෙන් ඊට ඇලුනෙත් නැහැ ඒ කිසිම අරමුණක පටිග වශයෙන් අමනාප වශයෙන් ගැටිලා එකකින් ඉවත් තුනේත් නැහැ. ඒකම ඒ කිසිම අරමුණක කාම රාග වශයෙන් වැටුනේත් නැහැ. කාම රාගය මිනිස්සේ හිත මෙදුනා. ඒ වගේම කෙලෙසුන් කෙරෙන් විෂන් යුක්ත වූයේ. කෙලෙස් සහගත මනසින් ඒහා සම්බන්ධ වුනේත් නැහැ. එතකොට තමන්ගේ ඇස් පිට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම නොයනව නෙමෙයි එනවා. ඒවා හැබැයි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒ අරමුණු ඔස්සේ කාම භාණ්ඩ තියනවා දැක්කෙත් නැහැ. කාම වශයෙන් විසංයුක්ත වුනේත් නැහැ. සිතේ කෙලෙස් සහගත සිතකින් ඒ කිසිම දෙයකට සම්බන්ධ නොවි සීමා නොකරන ලද මනසින් වාසය කළා. වාසය කළා. එතකොට එවත්නි මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත මේ සතර වෝහාරයේ කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයන් කෙරෙන් මිදුණා මිදුනේ කියලා කියයි මෙන්න මේ විදිහට දන්නා වූ දක්නා වූ මට මේ සතර වෝහාර ධර්මයන් උපාදාන වශයෙන් නොගෙන හිත මිදුණා කියලා ඒ භික්ෂුව උත්තර දී එතකොට අපි බලමු ditthi sutta mutta විඤ්ඤාත කියන ධර්මතා හතරේ තෘෂ්ණා වශයෙන් කියන්නේ මේ රාග වශයෙන් උපගමන නැතිය. රාග වශයෙන් කියන්නේ ඇලීම් වශයෙන්. ඇහැට පෙනෙන අරමුණු වල අද අපිට කැමැති ප්‍රිය වූ ඇලෙන අරමුණු තිබුණා නම් ඒ ඇහැට හම්බෙන කිසිම රූපයක ඒ වගේම සද්ද ගඳ කියන ස්පර්ශ බාහිර ස්පර්ශ ආයතන හයම සිහි කරගන්න එකම අරමුණකවත් ඇලෙන්න සුදුසු මානසික මට්ටමකින් කටයුතු කළේ නැහැ කිසිම අරමුණක ඇලුනේ නැහැ එතකොට ඒ කිසිම අරමුණක අමනාපයක් ඇති කරගත්තේ නැහැ. ඒක සවිඥානික වෙන්න පුළුවන්, අවිඥානික වෙන්න පුළුවන්, සචේතනික වෙන්න පුළුවන්, අචේතනික වෙන්න පුළුවන්. සවිඥානික කියලා කියන්නේ විඥානයේ සහිත අරමුණක් ඇස ඉදිරිපිට දෙන්න පුළුවන්. අවිඥානික කියන්නේ විඥානයේ නැති වස්තුවක් ඇස ඉදිරිපිට දෙන්න පුළුවන්. සචේතනික කියලා කියන්නේ චේතනා සහිත වස්තුවක් ඇස ඉදිරිපිට දෙන්න පුළුවන්, චේතනා රහිත වස්තුවක් ඇස ඉදිරිපිට දෙන්න පුළුවන්. ඒ කිසිම වස්තුවක ඇලෙන්න සුදුසු කිසිම වස්තුවක හිත ඇලුන්නේ නැති කිසිම වස්තුවක් සමග නොගැටෙන සිතින් යුක්තව වාසය කළා. ඒ වගේම තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් අනිශ්චිත වූය. තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් කියලා කියන්නේ තෘෂ්ණා කියලා කියන්නේ කැමැත්ත කැමැති මේ කිසිම වස්තුවක ඇලුනේත් නැහැ ගැටුනේත් නැහැ කිසිම දෙයකට කැමති උනේත් නැහැ අපි කියමු ඇලීම සහ කැමැත්ත කියලා දෙකක් තියෙයි දැන් අපිට දුව දරුවෝ කියලා මගේ කියලා අපිට ඇලෙන්න පුළුවන් වස්තු තියෙනවා සමහර වස්තු තියෙනවා අපිට ඒක ඇලෙන්න බැඳෙන්න බෑ නමුත් අපි කැමති ඒකට කැමති වෙන්න පුළුවන් එතකොට මේ ඒ වගේ කැමති වුණෙත් නැහැ දෘෂ්ටි වශයෙන් නිස්සිත වුණෙත් නැහැ දෘෂ්ටි කියලා කියන්නේ දැන් සත්‍යේ පුද්ගලික ආත්මයක් තියෙනවා කියන හැඟීමක් තියෙන එක තමයි දෘෂ්ටිය කියලා. දැන් දකින ලද රූපාරම්මණය ඇතුලේ කුමන හෝ රූප මෙතෙන්ට පෙනෙන මට්ටම විතරක් නෙමෙයි ජීවිතය ජීවත් කරන ස්පර්ශ ආයතන හයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා කුමන අරමුණක් හෝ වෙනවනම් Tamante ඇලෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන් අරමුණ වෙනකොට ඔන්න උපාදාන සහිත මනසේ ලක්ෂණය දකින්න. ඊට පස්සේ Tamante කැමැත්ත ඇති වෙන කුමන හෝ වස්තු තියෙන. ඒ වගේම දෘෂ්ටි වශයෙන් කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ තමන්ව පේනවා නම් තව සත්‍ය පුද්ගලිය පේනවා නම් ඕගොල්ලන්ට ඒ දෘෂ්ටි වශයෙන්. එතකොට තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නිස්විත වෙලා ඉන්නේ. ඒ ක්ෂීණාස්ර භික්ෂුව උත්තර දෙනවා මොකද තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නිස්විත උනේ නැහැ. රූපායතනය ඇතුලේ කැමති දේවල් දැක්කෙත් නැහැ සත්‍ය පුද්ගලය දැක්කෙත් නැහැ ගන්ධ රස පොට්ටබ්බය ඇතුලේ කැමති වෙන දේවල් දැක්කෙත් නැහැ කැමති වුනේත් නැහැ සත්ත්ව පුද්ගල දෘෂ්ටියකින් යුක්ත වෙන්නේ නැහැ. ඒකයි තෘෂ්ණාව වශයෙන් දෘෂ්ටි වශයෙන් අනිශ්චිත වුණා. නිශ්චිත වුණා. නිශ්චිත කියන්නේ යුක්ත වෙනවා. සුළු වෙනවා. එහෙම ඇසුරු කළෙත් නැහැ. එතකොට කොහොමද එහෙනම් වාසය කළේ? විගත මර්යාදා කළ සිත යුක්තව වාසය කළා. කියන්නේ සීමා නොකරන ලද මනසින් යුක්තව වාසය කළා. සීමා නොකරන ලද මනස කියලා කියන්නේ අපිට ඇහැට රූපයක් පෙනෙනකොට රූපයක් පෙනෙනවා. පෙනෙන රූපයට අපි හිත යොමු කළොත් සීමා වෙනවා. හොඳට බලන්න දැන් කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව අපි ඔකට කියන පොදු මනසකින් කිසිම අරමුණක් නැ ඔක්කොම අරමුණු පෙනෙනවා. පෙනුනට කිසිම දෙයකට සීමා වෙලා නැහැ. නමුත් අපි මේ වටපිට බලන්න කියලා යමු කළොත් දැන් අපේ දැක්ම සීමා කෙරුවා මෙතෙන්ට විතරක් නේද? දැන් බලන්න අපිට රාග වශයෙන් ඇසුරු කරන්න හෝ අමනාපයක් ඇති කරගන්න හෝ පුළුවන් ද කියලා එක වස්තුවක් සීමා කරගන්න තු පොදුවේ පෙනෙන මට්ටමක හිටියොත් බෑ නමුත් කෙනෙක් සමග හෝ දෙයක් සමග ඇලෙන්න හෝ ගැටෙන්න නම් අපි මේ වස්තුව විතර කල්ලා ගන්න වෙනවා. දැන් කෙනෙක් එක තරහ වෙනවා මට මේ ඉතිරින් ඉන්න වස්තුව අල්ලා ගන්න වෙනවා. එතකොට මම මගේ දැක්ම සීමා කළා මොකේදද? මේ පේන රූපාලම්බනට. එතකොට කනට ඇහෙනකොට සද්ද ගුඩු ඇහෙන්න පුළුවන්. ඇහුණට ඒකේ ඇලීම් වශයෙන් හෝ ගැටීම් වශයෙන් මනස පවත්වන්න බෑ. නමුත් එක සද්දයක් අහගෙන ඕ මේ සද්ද පුදුම කරදරයක් නේ කියලා අපිට ගැටෙන්න පුළුවන්. නැත්නම් එක සද්දයක් අරමුණු කළා ආ මේ සද්ද බොහොම මෙහෙවි කියලා හිතන්න පුළුවන්. ඕන ඇලුනා ගැටුණා. තාම ආවේ නැහැ මම අහවල් සද්දෙන් නම් හරි කැමති කියලා කියනවා. තාම ඇලෙන්න හම්බෙලා නැහැ. අපිටම අහවල් ගායකගේ සින්දුවක් අහන්න තියෙන කියලා හිතනවා. තෘෂ්ණාවසේ. නැත්නම් දෘෂ්ටි වශයෙන් ඔය අහවල් සතාගේ අහවල් කෙනාගේ අහවල් ළමයාගේ අහවල් මිනිස්සයාගේ හඬනේ කියලා හඬෙත් අපි දෘෂ්ටි වශයෙන් නිශ්චිත වෙනවා. හොඳට බලන්න ওই කෙලෙස් ටික ඔක්කොම පවත්වන්න පුළුවන් වෙන සීමා කරන ලද මනසකටයි. තේරෙන්නේ අරමුණකට අපේ මනස සීමා කරගත්තාම ඇලෙන්නත් පුළුවන්, ගැටෙන්නත් පුළුවන්. අරමුණකට කැමති වෙන්නත් පුළුවන්. අරමුණක සත්පුද්ගල දෘෂ්ටි වශයෙන් දකින්න පුළුවන්. ඒ නිසා ක්ෂේනාතුර මහරහතන් වහන්සේ කියන මොකද්ද? ඇලුනෙත් නැහැ, ගැටුනෙත් නැහැ, කැමති උනෙත් නැහැ. දෘෂ්ටි වශයෙන් කිසිම අරමුණක් දැක්කෙත් නැහැ. සීමා නොකරන ලද මනසකින් ජීවත් වෙනවා. එතකොට සීමා නොකරන ලද මනස කියලා කියන්නේ බාහිරේ ඉඳලා තමන් පැත්තට පෙනීම එනවා පෙනෙන දෙයට තමන් යොමු වෙලා නැහැ. යොමු වෙන්නේ හැබැයි නිකන් එහෙම නෙමෙයි. මන දැනුම් නැතුව මන නෝන ඇතුව. එතකොට මෙන්න මේ විදිහට අපි කියමු දැන් පෙනෙන දේ වර්ණ සතහනක් බලන නිසාමයි උපන්නේ කෙළු නොතිබීම හටගෙන නැති වෙනවා කියන නුවණක් මේ තියාගෙන මේ බලනවා. එතකොට මෙහෙම බලන කෙනාට බාහිරේ ඇලෙන වස්තුකුත් හම්බ වෙන්නේ ගැටෙන වස්තු හම්බෙන්නේ නැහැ. කාම වශයෙන් හිත මිදෙනවා යාගේ. ඒ කියන්නේ දේවල් කාරණා තියෙනවා කියන අදහසක් නෑ වර්ණ සටහනක් විතරයි. සද්ද රූප මාත්‍රයක් විතරයි, ගන්ධ රූප මාත්‍රයක් විතරයි, සිතට විතක්ක මාත්‍රයක් විතරයි කියන හැඟීම තියෙනවා. ඒකේ ප්‍රධාන ලක්ෂණය තමයි මොකද්ද? එයා හැම වෙලාවෙම සීමා නොකරන ලද මනසින් ජීවත් වෙන්න හුරු කරලා තියෙනවා. සීමා නොකරන ලද මනස කියලා කිව්වේ පෙනෙනවා පෙනෙන දෙයට පෙනෙන දේ ඇතුළට තමයි යන්නේ. අපිට මෙහෙම පෙනෙන මට්ටමට කියනවා චක්කු විඥාන කියලා. පෙනෙන දේ තුල දැන් අපි කියමු මේ පෙනෙන දේවල් ඔක්කොම එකම එක චිත්‍රයක් වර්ණ සටහන. ඒක චක්කුම් පටිච්ච රූපාච. ඇහැද රූපයන්ද රූප ගොඩක් තියෙයි. අපි සිතින් මනෝ විඥාන මට්ටමින් තමයි පෙනෙන එක ඇතුලේ යමක් අල්ලගන්නේ අපව. අපි හැම වෙලෙම ඒ බාහිර දෙයක් අපිට හම්බ වෙන අල්ලගන්න පුළුවන් මට්ටම් වෙනකොට ඒක තවන්ගේ මනසේ නැත්තම් අපි මනෝවිඤ්ඤාණය කියලා කියන්නේ මනෝවිඤ්ඤාණයේ ක්‍රියාවලිය. එතකොට ඒකයි කෙලෙස් වශයෙන් කෙලෙස් වශයෙන් මේ අරමුණ එක මිශ්‍ර වුණේ නැහැ. පෙනෙන අරමුණ තුල කෙලෙස් නැහැ. ඇලීම් වශයෙන් හෝ ගැටීම් වශයෙන් හෝ තෘෂ්ණා වශයෙන් හෝ දෘෂ්ටි වශයෙන් මේ රූපෙට නැඹුරු වීමේ හැකියාව තියෙන්නේ මනෝවිඤ්ඤාණය. පෙනෙන රූපේ ඇත්ත ඇති හැටි දන්නා නුවණකින් හෝ පෙනෙන වේට නැඹුරු නොවිච්ච මානසික මට්ටමකින් ජීවත් වෙනකොට කියනවා සීමා නොකරන ලද මනසින් ජීවත් වෙනවා කියලා. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයටම නැඹුරුම කෙලෙස් වශයෙන් නැඹුරු නොවිච්ච මනසකින් සීමා නොකරන ලද මනසකින් වාසය කරන නිසායි හිත ආශ්‍රයෙන් මිදුන කියලා මතක් කරනවා. එතකොට මෙන්න මේ විදිහට එහෙම හුරු කළ නිසායි එහෙම හුරු වෙන්නේ. අපිටත් පුළුවන් නම් පාරේතොට යද්දී වැඩ කටයුතු කරද්දී තමන් තුල හිත පිහිටුවාගෙන පිනෙන දේ මත පතිත වෙන්න නොදී අර අපි කියන විදිහට සති නිමිති ඔයගොල්ලෝ හිත තියාගෙන යන්න. පිනෙන අරමුණේ ඔයගොල්ලෝ නැහැ. පිනෙන අරමුණ හා බැඳිලා නැහැ ඔයගොල්ලෝ. පෙනෙනවා. පෙනෙන දේ වස්තුවකට අපේ චිත සීමා වෙලා නැහැ. වස්තුවකට සීමා නොවන දැන් මෙහෙම වටපිට බලන්න පුළුවන් අපිට. වටපිට බැලුවා කියලා අපේ හිත පැටලිලා බැඳිලා තියෙන කිසිම දෙයක් නැහැ. ඔන්න ඔය විදිහට ජීවත් වෙලා තමයි හිත ආශ්‍රමයෙන් මුදුනේ කියලා කියනවා. ඉතින් එහෙම දේශනා කළාම ඒ මහණුගේ භාෂිතේ මනවයි අභිනන්දනය කළ යුතුයි. ඒ ආමුද්‍රගේ වචනේ එහෙම කිව්වහම හොඳයි කියලා එක සතෙක් ඒ වචන සතුටු වෙන්න. අනු අනුම අභිනන්දනය කළ යුතුයි අනුමෝදනය කළ යුතුයි. සතුටු වෙනවා අනුමෝදන් වෙනවා පිළිගන්නවා. පිළි අරගෙන සතුටු වෙලා අරමුණු මේ මේ සතුටු වෙලා ඒක පිළිඅරගෙන මතුවේ ප්‍රශ්නයක් විචාරය යුතුයි. තවත් ප්‍රශ්නයක් විචාරන්න කියලා කියනවා. මොකද මේ සීමා නොකරනද මනසින් වාසය කරනවා කියන තැන කිව්ව පමණකින් සෑහීමට ගන්න බෑ. ඒ කියන්නේ ලොකු දර්ශනයක් නැතුව චිත්ත සමතය ඇති වෙන මානසික මට්ටමකුණුත් ওই ටිකම කරන්න පුළුවන්. ඒ කියන්නේ පෙන්වන දෙයට නැඹුරු නොවි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේ ඉන්නවා කියන ටික කලා කියලා ඔක ඇත්ත තමයි. නමුත් එපමණකින්ම පොප්පු කරලා පෙන්වන්න උතන ඇත්ත. නමුත් ওই සිද්ධිය කලේ මොනෝගේ දර්ශනයක් නිසාද කියන ටික මේකේ නෑ දැන්. ඒ නිසා මේ කොමනකින් සතුටු වෙන්න එපා. සතුටු වෙලා අනුමෝදන් වෙලා තවත් ප්‍රශ්නයක් අහන්න. ඒ භික්ෂුවකගේ. මතුයේ ප්‍රශ්නයක් ඇසිය යුතුයි. මොකද්ද? ඇවැත්නේ භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අරියත් වූ සම්්‍යක් සම්බුද්ධ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයේ මොනවට දෙසන ලදහ කවර පසක්දයත් ඒ මෙසේ රූප උපාදාන ස්කන්ධය වේදනා උපාදාන ස්කන්ධය සංඥා උපාදාන ස්කන්ධය සංකාර උපාදාන ස්කන්ධය විඥාන උපාදාන ස්කන්ධය එවත්නි සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ පංච උපාදාන ස්කන්ධය මොනවට දේශනා කරන ලදහ කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ඒ ආයස්මුතුගේ හිත මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයන් කෙරෙන් හිත මිදුනේද කියලා අහනවා. අතනින් අර වචන පිළිතුරෙන් සතුටු වෙලා අනුමෝදන් වෙලා තව ප්‍රශ්නයක් අහන්න. මනාකොට දන්නා වූ දක්නා වූ අරිහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට දේශනා කරලා තියෙන මේ ධර්මතා පහක් තියෙනවා. මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධේ කෙසේ පිළිපදින ඔබ වහන්සේගේ හිත ආශ්‍රයන්ගෙන් මිදුනද උපාදාන වශයෙන් නොගෙන කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් හිත මිදුනද කියලා අහන්න කියලා. මහණෙනි වැස නිම වූ බඹසර ඇති කල කරණී ඇති බහත් වූ කෙලෙස් බව ඇති පැමිණි අරිහත් ඵල ඇති පරික්ෂීන බව සංයෝජන ඇති සීනාශ්‍රව මහණුගේ ප්‍රශ්න ව්‍යාකරණයට මේ ස්වභාවය වේ. එතකොට බුදුරජාන් වහන්සේම දේශනා කරන මහණෙනි භ්‍රමචර්යාව හැසිරලා ඉවර වෙච්ච කල යුතුයමක් තියෙනවා නම් කළා ඉවර වෙච්ච කෙලෙස් බර පැත්තකින් තබපු ක්ෂය වෙච්ච දුරු වෙච්ච භව සංයෝජන ඇති ශ්‍රීනාස්රව මහරහතන් වහන්සේ නමකගේ ප්‍රශ්න විසඳීම මෙන්න මේ ආකාරයෙන් වෙනවා එහෙම අහුවාම අවත්නේ මම රූපය අබලයේ විරාගයේ අනස්වාසිකයයි දැන රූපේ උපය උපාදාන කෙනෙක් ඇද්ද සිත පිළිබඳ අදිස්ථාන අභිනිවේෂ අනුසය කෙනෙක් ඇද්ද උන්ගේ ක්ෂය හේතුයෙන් විරාග හේතුයෙන් නිරෝග හේතුයෙන් ත්‍යාග හේතුයෙන් හැරපීම හේතුයෙන් මාගේ සිත මිදිනේ නුවණින් දැනෙමි කියලා උත්තර දෙයි. ඒ කිව්වේ කොහොමද කියලා අහන්න මේ හාමුදුරුවෝ උත්තර දෙනවා රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංකාර උපාදානස්කන්ධ විඥාන උපාදානස්කන්ධ කියන ධර්මයන්ගේ රූපය ගැන රූපය කියන එක බල රහිත එකක් විරාග ස්වභාවයෙන් ඇසුරු කළ යුත්තක් අනස්සාසික එකක් ඒ කියන්නේ ආස්වාදයේ රහිත එකක් කවදාවත් සෑහීමකට පත් වෙන්න පුළුවන් ධර්මතාවයක් එහෙම නෙමෙයි රූපය කියන එක කියලා මම නුවණින් දැක්කා. රූපය කියන එක බල රහිත එකක්, විරාග එකක්, ආස්වාද රහිත එකක්. ඒ කියන්නේ සෑහීමට ආස්වාද රහිතයි කියලා කියන්නේ. කවදා සෑහීමටපත් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් ඇහෙන් කොච්චර රූප බලලා ඇද්ද? ආස්වාදයක් තියනවාද? ඒ කියන්නේ සෑහීමකටපත් වෙන්න පුළුවන්. විවරද රූප බලලා ඇතිවේ පිරුණාද අඩිය ඉල්ලෙච්ච කලයකට වතුර පුරවනවා වගේ වැඩක් නේද අපි මොහොතක් අයිනේ අඩිය ඉල්ලෙච්ච කලයක් තියලා වතුර පිරෙවුවොත් අඩිය නෑ දැන් කලේ කලේ පිරෙයිද මොහොතේ හිතේ හැබැයි මරණකම්ම වැඩ තියෙනවා ඇයි ගෙනල්ලා කලයට දානවා ආයෙත් නැහැ ඉතින් වැරළ කම වැඩ තියනවා ඉවරයි ඒ වගේ ඇහෙන් රූප කොච්චර බලලාද මෙච්චර මෙච්චර හොඳ හිතෙන් කියනවා අහවල් රූපයේ හොඳයි ගත්තොත් හරි ගන්නවා ඒක ගත්තට පිරලා නැහැ අඩි ඉල්ලලා තාම පිරලා නැහැ ආයෙත් මෝද පෙන්නනවා දැන් අහවල් දැන අර රූප ටික හම්බුණා නම් හරියි ඒක දරකර දෙනවා. ওই විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ස්පර්ශ සිතුවිලි මේවා මොනතරම් ජීවිතයට ලබා දීලා ඇද්ද? තාම සෑහීමකට පත් වෙලා නැහැ. අනුශාසිකයි. එතකොට මතු මතුවේ තව කොච්චර ලබා දුන්නා. ඒකේ සෑහීමකටපත් වෙන්න පුළුවන්, අස්සසිල්ලකටපත් වෙන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. කියලා දැක්කා රෝගය. එහෙම දැකපු නිසා මගේ මොකද උනේ? අපල විරාගං අනස්සාසිකන්ති විදිත්වා අපල ධර්මයක් ශාග ධර්මයක් ආස්වාද රහිත ධර්මයක් කියලා දැකලා යේ රූපේ උපය උපාදාන චේතසා අදිඨානාභි නිවේසානුසය කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ උපය සංඛ්‍යාත උපාදානයෙන් කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියන සතර උපාදානයක් තියෙනවා. ඔය උපාදාන චේතසෝ සිතෙහි අදිඨානාභි නිවේස වශයෙන් අදි පිහිටීම් වශයෙන් අදිෂ්ඨාන කියන්නේ ඒ උපාදාන හතර සිතේ පිහිටීම් වශයෙන් බැසගෙන බැසගෙන අනුසය වශයෙන් පවතිනවා හරිද ඒ කිව්වේ අපි කියමු අපිට රූපය කියන ධර්මතාවය ගන්න කැමැති වුණත් අපේ හිතේ රූපය ගැන මේ වෙලාවේදී අපි අහම් රූපයක් බලනවා කියලා කියන්නේ. නමුත් රූපය ගැන අපේ ලොකු කැමැත්තක් නැහැ. රූපය ගැන අකමැත්තක් නැහැ. නමුත් රූපයට බැසගෙන නැඹුරු වෙලා පවතින මේ මට්ටමම කියනවා අනුසය වශයෙන් පවතිනවා කියලා. ඊට පස්සේ උපේ සංඛ්‍යාත උපාදානයේ චේතසෝ අදිත්‍යාන අභිනවේසා සිතේ වැසගෙන පවතිනවා කියලා කියන්නේ අපි සත්‍ය පුද්ගලික කියලා හිතන්නේවත් නැහැ හිතන හැඟීමකුත් නැහැ නමුත් අපිට අපි හිතන්නේවත් නැහැ සිතුවිල්ල උපද්දන්නේවත් නැහැ නමුත් හිතේ හැඟීම තියෙන්නේ කැමැත්තක් අකමැත්තක් නැහැ මේ සත්‍ය පුද්ගලයා ඉන්නවා කියන හැඟීම හිතෙන් බැහැර වෙන්නේ නැහැ හිතේ පිහිටීම වශයෙන්ම තියෙනවා උපදින හැම සිතකම පිළිටින් වශයෙන්ම මේක ටික තියෙනවා. මේක මේකට කියනවා අදිත්‍යාන අබිනිවේෂංශය කියලා. අබිනිවේෂ කියන්නේ වැසගෙන පවතින. දැන් අපිට කිසිම වස්තුවකට කැමැත්තකුත් අකමැත්තකුත් නැහැ උපේක්ෂා සහගත මනසකින් එහෙම නැතිනම් ඕගොල්ලෝ බුද්ධ ගුණ අසුභය මරණය විදර්ශනාවාදී ධර්මයක් හිත හිතා ඉන්නේ හිත හිතා හිටියත් හිත හිතා හිටියත් ඇහැට පෙනෙන මට්ටමට කනට ඇහෙන මට්ටමට පුද්ගලයෙක් කෙනෙක් සත්‍යයක් කියන හැඟීම තියෙනවා. දේවල් කාරණා වස්තු කියන හැඟීම තියෙනවා. ඔය සිතේ තියෙන උපාදාන මේ උපේ සංඛ්‍යාත උපාදානයේ බැසගෙන අදිෂ්ඨාන වශයෙන් සිතේ පවතින ගතිය. ඒ කියන්නේ අපි නිකමට කිව්වොත් මේ ඉදිරියෙන් තියෙන මේසේ ආදී මේ කෝපෙ දිහා බලුවොත් සත්‍ය පුද්ගලික කියලා හිතනවාද? නෑ. දැන් හැටපෙන්න මේ සවිඥානික රූප දිහා බැලුවොත් හිතෙනවා. ඔයගලන්ට සත්‍යයක් ගැන දැන් කැමැත්තක් නැති වෙන්න පුළුවන්. අකමැත්තක් නැති වෙන්න පුළුවන්. ඒකට ඒ අරමුණට නැඹුරු නොවි මනසින් අපි අර කිව්වේ සීමා නොකරන ලද සිතින් වාසය කළා වෙන්නත් පුළුවන්. නමුත් Tamanට දැනෙන මට්ටමට දැනෙන්නේ තේරෙන්නෙම මොකද්ද පුද්ගලයෙක් ඉන්නවා කියන ඔන්න ditthi වශයෙන් මේ හිතේ පවතිනවා. ඊගාවට ditthානුසය. අනුසය වෙනවා කියලා කියන්නේ ඍජුවම අපි සත්‍ය පුද්ගලික ආත්මික දෘෂ්ටිය කරගෙන නැහැ. නමුත් ඒ උපදින හැම හිතකම පිළිපීම් වශයෙන් පවතිනවා. ඊට පස්සේ අපිට කවදාවත් චිත්තන්ති චිත්‍රණ තතේව ලෝකේ ලෝකේ චිත්‍ර ටිකක් තියෙනවා. චිත්‍ර තියනවා කියලා අපිට චිත්‍ර මට්ටමක් පේන්නේ නැතුව අපිට පේන්නේ කොහොමද? දේවල් කාරණා වස්තු තියනවා කියලා. අන්න ඒක එතකොට කාම උපාදාන මට්ටම. උපාදාන මට්ටම. මේවා හිතේ අදිෂ්ඨාන වශයෙන් පිළිట్లా තියෙනවා. අදිෂ්ඨාන වශයෙන් සිතේ දැසගෙන පවතිනවා. එතකොට මෙන්න මේ රූපය ගැන හැම වෙලාවෙම බල රහිත දෙයක් ඒ වගේම රූපය ගැන විලාප ස්වභාවයෙන් රූපය කියන්නේ ආස්වාද රහිත දෙයක් කියලා හොඳට බලනවා. එහෙම නුවණ අර කියන්නේ රූපය ගැන නිතරම බලන්න කියලා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ කියලා කොහොම බලනකොට ඒ විදිහට පේනවා. ඒ විදිහට දැකපු නිසා රූපයේ උපේ උපාදාන චේතසෝ අදිඨානාබිනිවේසනුසයා කියන ටික උපේ සංඛ්‍යාත උපාදාන වශයෙන් සිටේ පිහිටීම් වශයෙන් දැසගෙන සිටින අනුශය කියන ධර්මතාවයේ මිතුණා. අනුශය කියන ධර්මතාවය ක්ෂය වුණා. හරිද? එතකොට අනුශයක් එහෙම අනුශයක් තියෙන ඒ අනුශය කය විරාග නිරෝධ ඡාග පටිනිස්සග්ගා මුත්තම් මේ චිත්තන්ති ජානාමි අනේ අනුසය මගේ සිතෙන් ක්ෂය වෙච්ච නිසා විරාගයට ගිය නිසා නිරෝධයට ගිය නිසා අත්හැරපු නිසා නැවත නොගන්න ස්වභාවයටපත් වෙච්ච නිසා මගේ සිත ආශ්‍රයන්ගෙන් මිදුණා කියලා මම දැනගත්තා මේ පංච රූපස්කන්ධය කෙරෙහි ආස්වාද රහිත දෙයක් බල රහිත දෙයක් කියලා දැකලා ඒ රූපස්කන්ධය කෙරෙහි සිතේ පවතින උපාදාන බවක් තියෙනම් අනුශය විසින් උපාදාන වශයෙන් සිතේ දැසගෙන පවතින ස්වභාවයක් තියෙනම් අනුශයක් තියෙනම් ඒ ටික ක්ෂය වුණා. ක්ෂය වෙච්ච බව මගේ මනසින්ම දැකපු නිසා මම මත්තේ කළ යුත්තක් නැහැ. කළ යුත්ත කළා කියන මේ වචනේ කිව්වේ මගේ සිතේ ඒ උපාදාන බව අනුසය ස්වභාවය අනුසය ස්වභාවයෙන් පිහිටීම නැති බව දැක්ක නිසයි කියලා ප්‍රකාශ කරයි. ඒ කිව්වේ ඔගලන්ට ඇහැට පෙනෙනකොට මේ පෙනෙන එක වර්ණ සටහනක් රූපයක් රූපේ රූපේ ඌ පරිදි ඔයගලන්ට පේනවා නම් ඕක තමයි රූපය ඇත්ත. ඒ මට්ටම පෙනෙන්නේ නැතුව සත්‍ය පුද්ගලිය කියලා හැඟෙන පේනේද? අපි අර කිවි සීමා නොකරන ලද මනසින් වාසය කළා. ඒ දෙයට නැඹුරු නොවි වාසය කළා. අපිට අද පේන්නේ පුද්ගලයෝ කියන හැඟීමනේ. සත්‍යය කියන හැඟීම, දේ රන් රිදී මුතුමැණික් දුවදරුව කියන හැඟීම ඕක තමයි ඔය හිතේ මේ පිහිටලා පවතින අනුස ස්වභාවය. දිත්තානුසය, කාමරාගානුසය, පටිඝානුසය කියලා ඔය අනුසය ටිකක් කියන්නේ. එතකොට ඔන්න ඔය ස්වභාව ටික මේ පෙනෙන අරමුණේ තියෙන gati ටිකක් නෙවෙයි. දැන් මේ මේ පෙනෙන වර්ණ සටහන ඇතුළේ පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙන gatiය පෙනෙන වර්ණ සටහනට අයිති එකක් නෙමෙයි. පෙනෙන වර්ණ සටහන චිත්‍ර මාත්‍රයක්. හිතේ තියෙන උපේ සංඛ්‍යාත උපාදානය සිතේ බැසගෙන පිහිටලා අනුසය වශයෙන් පවතිීමේ ලක්ෂණය තමයි මේ විද්‍යමාන වෙන්නේ. මොකද්ද මෙහි සත්‍යය ඉන්නවා කියලා රූපායතනයේ සත්‍ය පුද්ගල භාවයට පෙනෙනවා නම් ඒක දිත්‍යානෝසය ආත්ම වශයෙන් පෙනෙනවා නම් ඊට පස්සේ රන් රිදී මුතුමැණික් නැතිනම් මේ පෙනෙන වර්ණ සටහන නැති වටාපත ඉදිකටට දැක්කත් ඇති මේවා ඔක්කොම මොකද්ද කාමරාගම් සිකාම වහන්න එතකොට මේ භාණ්ඩ පෙනෙන ගතිය මෙහෙම දේවල් තියනවා කියලා දැනෙන ගතිය හිතේ පවතින පිහිටි ස්වභාවයක් මිසක පෙනෙන දෙයට සමගාමීව සිටේ ඇති වෙන ගති ටිකක්. එතකොට මේ රූපයේ ආදීනව ස්වභාවය බල රහිත ස්වභාවය ආස්වාද රහිත ස්වභාවය නොවනින් මෙනෙහි කිරීම නිසා දැකලා මෙන්න මේ උපාදාන අභිනිවේෂ අනුසය කියන ටිකෙන් හිත මෙතුණා තමන්ගේ සිතේ එහෙම ටිකක් නැහැ කියලා දැකපු හින්දා රහත් වුණා කියලා කිව්වා. ඕගලන්ට ඇස් ඉදිරි පිටට මෙහෙම රූපයක් එනකොට විත්තිය ඇඳලා තියෙන චිත්‍රයට චුට්ටක්වත් පරස්පර නැති. විත්තිය ඇතුලේ තියෙන චිත්‍ර දිහා බලනද චිත්‍රේ පේනවා මිනිස්සු කියලා කියන්න පුළුවන්. විත්‍ය ඇතුලේ අන්න මිනිස්සේ රූපයක් අන්න ලින්දක් අන්න ඉරපායනවා කන්දක් උඩින් ඉරපායන ඇඳලා තියෙනවා කියලා කිව්ව හැකි. කිව්වට ඒකේ ජීවී ගතියක් තියෙනවද කියලා බලන්න ඕගොල්ලන්ට. නෑ නේද? නමුත් දැන් ඇහැට පෙනෙන රූපෙත් ඒ චිත්‍රය වගේම චිත්‍රයක් තියෙනවා යටින් බලන්න මේකේ ජීවී ගතියක් තියෙනව නේද කියලා. අන්නේ ජීවගතිය තමයි මේ සිතේ පවතින උපාදාන උපේ සංඛ්‍යාත උපාදාන අදිෂ්ඨාන අබිනිවේෂ කියලා පෙන්වන්නේ. අනුශය කියලා පෙන්වන්නේ. ඔන්න ජීවී ගතිය. දැන් මේ පෙන්වන වර්ණ සතහන එහෙම නෙවෙයි. ওই ටික පෙනෙද්දී සිතේ පුද්ගලික ඉන්නවා කියලා පෙන්වන ගතිය. දිත්තානුසය. කෝපයක් තියනවා, ද්‍රව්‍ය කරණා තියනවා කියලා පෙන්න ඒව ජීවමාන කරලා පෙන්වන ගතිය. තියෙන්නේ මොකේදද? ඔන්න සිතේ තියෙන අනුසය. ඔබලන්ට යම් වෙලාවකදී මේ සිතේ උපය සංඛ්‍යාත උපාදාන උපය සංඛ්‍යාත උපාදාන චේතනා අදිෂ්ඨාන අභිනිවේෂ අනුසය කියලා පිළිහිටීම් වශයෙන් බැස ගැනීම වශයෙන් අනුසය වශයෙන් නැති වුණොත් ඔයගලන්ට මේ චිත්‍රයේ පේනකොට ඒ පේනා වගේම තමයි මේ පේන දේ. ඒ එක්කම චිත්‍රයේ දැනෙන අජීවී ගතිය දැනෙනවා නම් මේ පෙනෙන ඇහැට පෙනෙන වස්තුවේ. ඒ බව දැකලා ඔයගලන්ට කියන්න පුළුවන් මේ මගේ සිතේ දැන් උපාදානය නැහැ. උපාදානය නැහැ. එතකොට අභිනිවේෂ වශයෙන් අදිෂ්ඨාන වශයෙන් දැස ගැනීම වශයෙන් පිළිතීම් වශයෙන් අනුසය ධර්මය නැහැ. මට මත්තේ කළ යුත්තක් නෑ ආයේ උපදින්නේ නෑ කියන එක Tamanටම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් කියන්න පුළුවන්. ඇස් වහගෙන එක තැනක ඉඳගෙන ඉන්නකොට ඇති සිද්ධියක් නෙමෙයි. ඇස් දෙකෙන් බලලම. එතකොට රූපය කියන ධර්මතාවය සජීවී කරලා තියෙන කෙලස් ටිකේ නැතිකම දිහා බලලා එහෙම කියන්න පුළුවන්. අර මේ තියෙන ඉස්සරහ කියනකොට චිත්‍රය ඒ චිත්‍රය දිහා බලනකොට ගොඩ නැගිල්ලක් තියෙනවා එතකොට මේ ඇහෙන් බැලුවම අර පෙන ගොඩ නැගිල්ල මේ ගොඩ නැගිල්ලයි අතර චිත්‍ර වලින් ඇති වෙනස මොකක්ද මොකක්ද සමානයි නමුත් අපිට එක පැත්තක් ඇත්ත වෙනවා කියලා මේ සමාන වස්තුන්ගේ එක පැත්තක චිත්‍රයක් හම්බ වෙනකොට ගෙවල් දොරවල් මිනිස්සු හම්බ වෙනවා කියනකොට ඒ ටික තමයි මේ පෙන්නේ උපේ උපාදාන චේතසෝ අදිත්‍යාන අභිනවේසංශයා කියලා. ඒ සංඛ්‍යාත උපාදාන වශයෙන් අදිත්‍යාන අභිනවේසංශයා කියලා පිහිටීම් වශයෙන් අදිත්‍යාන කියන පිහිටීම් වශයෙන් අභිනවේස කියන්නේ බැසගෙන අනුසය වශයෙන් පවතිනවා කියන ටික. උපදින හැම අරමුණක් ගානෙම ওই ටිකේ. එතකොට මෙන්න මේ ගති ටික තමන්ගේ මනසේ නැත්තම් එතකොට පෙනෙන දේ නැතුව හැම නෙමෙයි පෙනෙන දේ එක තියෙන ওই ජීවි ගති ටික නැත්තම් ඇහෙනකොට ඇහෙන්නේ නැතුව නෙමෙයි ඇහෙන එකක් තියෙන එක තියෙන ජීවි ගති ටික නැත්තම් අපි කියමු රේඩියෝ කිය හරි ටේප් රෙකෝඩර් එක හරි හඬක් අපිට ඇහෙනවා නම් ඒක ඇතුළේ මිනිසෙක් ඉන්නවද නෑ නමුත් මේ කතා කරනකොට මේ හඬේ තියෙන මොකද්ද ජීවි ගතියක් නේ අන්න අර සද්දේ ඇහුණට කෙනෙක් නෙමෙයි කියන වට්ටම තියෙනවා කෙනෙක්ගේ කටහඬ ඇහුණා කිව්වත් ඒක ඇතුළේ කෙනෙක් නෑ කියන එක ඇතුළතින් අපි දන්නව නෑ කියලා. උන් ඇතුළතින් කියන ගතිය තමයි අනුශය කියන්නේ. ප්‍රකට නෙමෙයි ටික යටින් තියෙන්නේ. නුවණින් දැක්ක යුතුයි. නුවණින් දකින ගතිය. එතකොට අන්න ඒ මට්ටමට આવවම තමයි මේ අනුශය කියන ටික නැති වෙන්නේ. ඒ ටික නැති වුණාම තමයි මත්තේ කලියුත්තක් නැහැ. ඉපදීම නැති කලා කියලා කියන්න පුළුවන්. ඒක මම දැන් හීන තියෙනවානේ. අපි කියමු දැන් මේ ඉන්න පිරිස මේ විදිහටම ඕගොල්ලන්ට එහෙම නැත්තම් මෙතනින් ඉන්න එක්කෙනෙක්ව හීනෙන් පේන්න බැයිද? පුළුවන්. අපි රජිත් මහත්තයාව මරවමු කියලා ගමු. රජිත් මහත්තයාවේ හීනෙන් ජීවුණා. හීනෙන් අපිට මොකක් කියලා තේරෙයිද මේ රූපේ හී ධර්මාරමණයක් හැටිදෙනකොට හිත මොකක් කියලා දැනගන්නේද? රජිත් මහත්තයා කියලා දැනගන්නේ නේ. හරි දැන් ඇහෙන් බලුවහම ඒ දැනගන්න. දැන් හීනේ සහ හැබැහින් කියන එකේ මේ වෙනස මොකක් හින්දාද? එකම ඒක තමයි මං කියන්නේ ජීවමාන ගතිය කියන මොකද්ද මේ ජීවමාන උනේ එකම අරමුණ. දැන් එකම රූපයක් කිසිම අඩුවක් නැතුව මේ රූපය පෙනෙන එක පැත්තකට හීනයක් කියනවා. ඒ ඒ විදිහටම කිසිම අඩුවක් නැතුව පෙනෙන රූපේ තව පැත්තකට අපි හැබැයි කියනවා. මේ වස්තුව එකම වස්තුව පෙනෙද්දී එකක් හීනයක් වෙන්න එකක් හැබැයි වෙන්න මොකද්ද මෙතන වෙලා තියෙන සිද්ධිය? අපි දැනගන්න එපා හීන කියන්නේ මෙන්න මේකයි. හැලෑව සහ හීන අතර වෙනස මෙන්න මේකයි කියලා දැනගන්න ඕනේ අපි නේ. මේ පෙනෙන මේ සතහනම හීනෙන් පෙවුනොත් අපිට. හිතෙන් මොකද දැන් නැගිටලා මෙහෙම හිතෙන් සිහි කෙරුවොත් මේක හැබැහෙන් සිහි කෙරුවා කියලායි කියන්නේ. එතකොට නිදාගන්න වෙලාවේදී ওই ටික පෙවුනොත් ඒ ටික විතර හීනෙන් පෙවුණා කියනවා. හීනයක් කියනවා. හීනය සහ හැබැහැ කියන දේ අතර වෙනස මං අහන්නේ. එකක් ධර්ම රූපයක් එකක් වර්ණ රූපයක්. මොකද්ද? එකක් ධර්ම රූපයක් එකක් වර්ණ රූපයක්. හරි දැන් අපි එහෙම වුණොත් දැන් හැබැහින් ධම්ම රූපය ගැන හිතුවොත් දැන් නැගිටලා හිතනවා අපි දැන් ඇහැ වහගෙන නැගිටලා හිතනවා රජිත් මාත්‍යව මේ දේ ගැන. එහෙම හිතනකොට දැන් හිතට පේනවනේ මේ සතහන් ටික තේරෙනවා. ඒකටත් අපි හීන කියනවා. ඒකටත් හැබැයින් කියනවා. එතකොට එක ධම්ම රූපයකට හීනයක් වෙන්න එක ධම්ම රූපයක් හැබැයින් වෙන්න හේතු මොකද? ඈ? හරි ඒක තමයි එතකොට එතන තියෙන ධර්මතාවය මම අහන්නේ අවදි වෙනවා මම ඉවර වෙනවා. ඒක ඒක තමයි අපේ චරිතවත් නෙමෙයි. දැන් තමයි මතක් කළේ. හරි ඒකට තමයි මම කිව්වේ හරි. ඇහෙන් බලන්න නැතුව අපි දෙකම හිතන මට්ටමටම ගත්තොත් එතකොට දෙකේම ධම්ම රූපනේ. එකක් චේතනික එකක් සචේතනික. දෙකම වස්තුන්ගේ අපි අචේතනික සචේතනික වස්තු දෙකම හිතන්න ඕන. ඇත්තට වෙලා තියෙන දේ මොකද දන්නවද? මම කියන්නම් ඒක. ඔගොල්ලෝ කියන්නේ කීයට ඒක. <laughs> මේ මේ පේන අරමුණේ මේ කාම ආශ්‍රයේ යෙදලා තියෙනවා. ඒ හින්දා ඒක සජීවී වෙලා තියෙනවා. අර මට්ටමේදී වර්තමානයේ ආශ්‍රය යෙදලා නැහැ. දැකපු කර්ම නිමිත්ත මිසක වර්තමානයේ ආශ්‍රය යෙදලා නැහැ. ආශ්‍රය යෙදුනේ නැති වුනහම ඒක බලවත් මේ කෙලස් ටික නිසායි ජීවි ගතිය වර්තමානයේ කියන එක තියෙනවා. මේ පංචායතනේ කාමරාග අනුසය යෙදෙනවා. ඒ වගේම කාම ආශ්‍රය යෙදෙනවා. අතනදී කාම ආශ්‍රය අඩුයි. ආශ්‍රයන්ගේ අඩුවෙඩිකම මත මිසක කෙලෙසුන්ගේ අඩුවෙඩිකම මිසක මේ ජීවි භව සහ ජීවි භව හීනසාව සැබෑ භව ඇති වෙලා තියෙන්නේ වස්තු මත නෙමෙයි. ඒක හම්බෙනකොට ඇති වෙන කෙලෙසුන්ගේ බලවත්කම හා දුබලකම මත. මෙතෙන්දි බලවත්මම යෙදෙනවා ඒ කෙලෙසේ. අපේ සිතේ. එතකොට ඒක සැබෑවක්ම වෙනවා. ඇත්තක්ම වෙනවා. එතකොට ඔතන විතරයි වෙනස. එතකොට මෙන්න මේ සිතේ තියෙන උපේ සංඛ්‍යාත උපාදාන පිළිටින් වශයෙන් දැසගෙන සිටී අනුසය වශයෙන් නැත්තම් නෑ කියලා දැක්කා. එහෙම දැකපු හිඳයි මේ භ්‍රමචර්යාව අවසන් කලයුත්ත කළා කියන වචන කිව්වේ කියලා උත්තර දෙයි කියනවා. ඒ කියන්නේ Tamanට තේරෙන්න ඕනේ ඇස් ඉදිරි පිටට එනකොට මේ ඇඳපු චිත්‍රය හා පෙනෙන දේ අතර පෙනීම නෙමෙයි ඒක සම්බන්ධ වෙන සිතේ සිතට හැඟෙන ගතිය සමානයි. පෙනෙන වස්තුව කොහොමද කවදා සමානයිනේ. එක වස්තුවක් චිත්‍ර මට්ටමක් කළා එක වස්තු ඒම චිත්‍ර ඒම වර්ණ සටහනක් එක මට්ටමක චිත්‍රයක් කළා ඒම වර්ණ සටහන එක මට්ටමක ජීවි පුද්ගලිය දේවල් කළා තියෙන්නේ සිතේ තියෙන කෙලෙස් මට්ටමක කෙලෙස් ටික යෙදෙනවා. ඒ ටික තමයි මතක් කරන්නේ. ඈ උපේ සංඛ්‍යාත උපාදානයේ පැවැත්ම වශයෙන් සිටේ දැසගෙන අනුසය වශයෙන් පවතිනවා කියන. එහෙම වුණාම පේන්නේ ඒ වස්තු ජීවමානයි. එතකොට ඒ ටික නැති වුණොත් මේ විත්තියේ තියෙන චිත්‍රය බලනකොට පෙනෙන මට්ටමත් එහෙමයි දැනෙන මට්ටම හැඟෙන මට්ටමත් එහෙමයි. ඒ නිසායි මේ අපි කියමු මහා වතුරක් ඇවිල්ලා නැත්නම් මොකක් හරි මේ පෙනෙන මේ රූපේ Taman කියන තැන දැක්ම විතරක් ඉතුරු කරන මේ ඔක්කොම ගහගෙන ගියා කියන්නේ කුඩු වුණා එක මොහොතකින් වෙනසක් චුට්ටක් මේ චිත්‍රයේ පිච්චිලා පිච්චීගෙන පිච්චීගෙන පිච්චීගෙන කිරෝලෙන් ඉඳන් ගියොත් අයියෝ සත්තු මැරෙනවා අර ගෙවල් විනාශ වෙනවා අපෝ කියලා කෑ ගන්නවද <coughs> චිත්‍රේ විනාශ වෙනවා කියලා විතරයි තේරෙන්නේ ඒ වගේ රහතන් වහන්සේලාගේ මනසට නැරෙන්න සත්තු පුද්ගලයෝ කැඩෙන්න බිඳෙන ද්‍රව්‍ය කාරණා නැහැ. ඒ චිත්‍රේ විනාශ වෙනවා කියලා නම් කියනවා. සියලු සංස්කාරය අනිත් ඒකෙන් චිත්‍රේ විපරිණාමතාව දැකලා. අපි චිත්‍රයේ ඇතුලේ ඉන්න හින්දායි අපිට ලෝකේ. අපි චිත්‍රයේ ඇතුලේ ඉන්නේ. චිත්‍ර ඇතුලේ අපි ගෙවල් දකින්නවා, දොරවල්, දූ දරු, යාන වාහන, ඉදකන මේ සතර පොඩි ළමයි කොම්පියුටර් එක සෙල්ලම් කරනවා වගේ සතර මහා ධාතු එක්ක සෙල්ලම් කරන එකක් මේ තියෙන අපේ මනස. ඉතින් මේ පැත්තෙන් දැන් මේවා පිච්චීගෙන පිච්චීගෙන එද්දී අපිට අයියෝ අර මිනිස්සයා මැරෙයි අර දේවල් විනාශ වෙනවා කියලා මේ පිච්චෙනවා අධ්‍යාත්මික පැත්තට. නම් ත්‍රාතනාසලට එහෙම වෙන්නේ නැත්තේ එහෙම පෙන්නපු මිනිස්සු සත්තු පුද්ගලයෝ දේවල් කාරණා පෙන්නපු කෙලෙසි නැති වුණා. එතකොට අන්න ඒ ටික නැති වෙනවා කියලා දැකලා තමයි මේ හිත කෙලසෙන් මුදනවා කියලා කිව්වේ. එතකොට තේ සංඛය ඒ වගේම රූපේ වගේම වේදනාව සංඥාව සංඛාරය විඥානය. වේදනාවක් එනකොට වේදනාව තමන්ගේ හෝ වේදනාව අනුන්ගේ හෝ වේදනාව අහවල් වස්තුවකින් එනවා කියලා දකින්න බෑ. තමන්ගේ වේදනාව අනුගේ වේදනාව වෙන්න පුළුවන් ඔළුවේ වේදනාව බඩේ කැක්කුම කනේ කැක්කුම කකුලේ කැක්කුම වෙන්න බෑ ඒකවල පුද්ගලයා ඉන්න වේදනාව වේදනාවට කකුල් ඔළු බඩවල නැහැ එතකොට වේදනාව තව කෙනෙක්ගේ තව පුද්ගලගේ අහවල් පුද්ගලයා විඳිනවා කියලා නැහැ ස්පර්ශ නිසා වේදනාවක් ඇති වෙනවා කියලා දන්නවා නෝනේ වේදනාවද අර විදිහටම දකිනවා වේදනාව අරඹයා හිතේ පවතින උපාදාන අදිෂ්ඨාන අභිනිවේෂ අංශය නැහැ. වේදනාව කෙනෙක්ගේ වෙච්ච වේදනාව දෙයක වෙච්ච වේදනාව දෙයක් වෙච්ච කම නැහැ. එතකොට වේදනාව කියන ධර්මතාවයක්ම තියෙන පිරිසිදුම හේද ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැතිව නැති වෙන කියන නුවණක් තියෙන වේදනාව කියන එකට මුකුත් ඇඳෙන්නේ නැහැ. සංඥාව ගත්තාම හඳුනන්න පුළුවන්කම රූප හඳුනනවා ශබ්ද හඳුනනවා ගන්ධ සෝඳ හඳුනනවා ආය පුත් ඒ ඕන රූප හඳුනනවා මේ රූප හැඳිනීම තුළ කෙනෙක් හඳුනනවා සත්වයක් හඳුනනවා අහවල් භාණ්ඩය හඳුනනවා කියන එකක් නැහැ ඒ ටික අතහැරෙන්න මොකද අපිට ඒක කරන්න බෑ පෞකාරක දේශවල දෙන්න පුළුවන් මේ ස්කන්ධයේ පොඩි අපි දැනගත යුතු විශේෂ කරුණු ටිකකුත් තියෙනවා. අපි කියමු දැන් සංඥාව කියලා ගත්තාම සංඥාව සංඥා ස්කන්ධය වෙන සංඥාවක් තියෙනවා සංඥා ස්කන්ධය නොවන සංඥාවක් තියෙනවා. අපි ඒව දැනගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් සංඥාව කියලා කියන්නේ මොකේදද? හඳුනනවා කියන එකනේ. හඳුනනවා කියන එක. මේ හැඳිනීම තියනවා රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටම්බ සංඥා, ධම්ම සංඥා කියලා. ඔන්න ඔය ටිකට කියනවා සංඥා ස්කන්ධය කියලා. ඔය සංඥාව සංඥා ස්කන්ධද වෙනවා සංඥා ස්කන්ධේ සංඥාවද වෙනවා. තව ditthi සංඥාවක් තියෙනවා. ඒ ditthi සංඥාව සංඥා ස්කන්ධයට අයිති නැහැ. ඒක ස්කන්ධ වෙන්නේ ඒ කිව්වේ දැන් මේ පෙනෙන වර්ණ සටහනක් පෙනෙන එකට කිව්වා මොකද්ද? හඳුනන එකට කිව්වා රූප සංඥාව කියලා. දැන් සත්‍යයක් වශයෙන් හඳුනන එකට කියන දිට්ඨි සංඥාව කියලා. ඕක රූපස්කන්ධෙට එහෙමයි තිකක් නෙමෙයි. ඒකයි මේක වෙන් කරගන්න ඕන කියලා කියන්නේ. ඔයගොල්ලන්ට දැන් වර්ණ බවක් පෙනෙනවනේ. වර්ණ සටහනක් පෙනෙන එකට කියනවා මේක රූප සංඥාව. ඒ පෙනෙන රූප සංඥාව ඇස් ඉදිරිපිට එනකොටම දැන් වටාපත බැලුවහම පුද්ගලයෙක් කියලා හිතෙන්නේ මේ වර්ණ සටහන දැක්කහම කෙනෙක් කියලා හිතෙනවනේ පුද්ගලයෙක් කියලා හිතන ගතිය තියෙනවා. ඔන්න සත්ත්ව පුද්ගල සංඥාවක් තියෙනවා. ඔබ කියන දික්ටි සංඥාව කියලා. මොකද ආත්මතු දේවල් යථාර්ථ වශයෙන් නැහැ. අනාත්මයි. අනාත්මයේ තියෙන තැනක ආත්ම සංඥාවක් තියෙනවා. සුභ සංඥා සුඛ සංඥා ආත්ම සංඥා ඕව විපරිත සංඥා ඕව ditthi සංඥා ඕව සංඥා ස්කන්ධයටයි තියෙව නෙමෙයි තේරෙනව නේද ditthi සංඥාව සුඛ සංඥාව ආත්ම සංඥාව සුභ සංඥාව කියන සංඥා ටික දකින්න මේවට කියනවා විපල්ලාස විපරිත සංඥාව මේවා සංඥා ස්කන්ධය වුණා නම් ඒ කියන්නේ ඇත්තටම තියෙන ඒවා වෙනවනේ. එහෙනම් නැති කරන්න බෑ අපිට. තේරුණේ? එතකොට හොඳට දකින්න මෙතන ඇහැට පෙන්ලා තියෙන රූප සංඥාවක් දැනගෙන තියෙන දිට්ඨි සංඥාවක්. ඒ කියන්නේ දැන් සත්‍යයක් හැටියට පෙනෙන එක එහෙනම් අපිට දිට්ඨි සංඥාවක් තියෙන්නේ මොකද? මනෝ විඥාන මට්ටමේ. එතකොට පුද්ගලයක් හඳුනන්න පුළුවන්කම මනෝ විඥාණයෙන් වෙච්ච එකක් වර්ණයක් හඳුනන්න පුළුවන්කම ඇහැට වෙන එක රූප සංඥා. එතකොට මෙන්න මේ දිට්ඨි මේ එතකොට මේ විදිහට රූපේ වගේම වේදනා සංඥා කියන ටිකත් ඊට පස්සේ සංඛාරය කියනකොට අපි හිතන දේවල් විඥානය කියනකොට දැනගන්න දේවල් හිතන දේවල් අනුභය කෙනෙක් ගැන හිතනවා පුද්ගලයෙක් ගැන හිතනවා වස්තුවක් ගැන හිතනවා කියලා හිතීමත් එක්ක තියෙන පුද්ගලයේ වස්තු ටික අයින් වෙනවා දැනගන්නකොට පුද්ගලයෙක් දැනගන්නවා සත්‍යයක් ගැන දැනගන්නවා, ද්‍රව්‍යයක් දැනගන්නවා කියලා දැනගැනෙන ලෙක්ක තියෙන ටික අතහැරෙනවා. එතකොට හම්බ වෙන වස්තු ටික සහ ඒව දැනගන්න ටික ආරම්භය ওই කෙලස් ටික නැති වුනහම ධර්මතා ටිකක්ම විතරයි ඉතුරු වෙන්නේ. පුද්ගලයෙක් මම අනු මේ මුකුත් ඉතුරු වෙන්නේ ඔන්න ඔය බව දැකලා තමයි ආනන්දන් කියන්නේ කියලා උත්තර දෙන්නේ. ඒකවල සාමාන්‍යයෙන් ද්‍රව්‍ය සමානයි කියන එක පුද්ගලයෙක් නැහැ කියන එක කියන්නේ. හැමතැනම ධර්මතා ටිකක් තියෙයි. ද්‍රව්‍ය කියලා කාරණාවක් නැහැ. පුද්ගලිය ද්‍රව්‍ය නැහැ. ධර්මතා ටිකක් තියෙයි. රූපය කියන ධර්මතාවයක් තියෙන ඒකද හේතුප්‍රත්‍යය. ඊට පස්සේ රූපයත් රූපයේ ඇතිවීම නැතිවීම දන්නා වූ දක්නා වූ නුවණක් කියන ඒකද හේතුප්‍රත්‍යය. ඒ නුවණද මම හෝ මගේ හෝ තව කෙනෙක් නෙමෙයි. කියන ධර්මතාවය. දකින දේ දැකීමක් කියන දෙකම ධර්මතාව ටිකක් මිසක දකින්නෙක් සහ දකින දෙයක් නැහැ. ඊට පස්සේ එහෙම උත්තර දුන්නාම ඒ භික්ෂුවකගේ භාසිතය හොඳයි කියලා අනුමෝදන් වෙලා සතුටෙන් පිළිඅරගෙන තවත් ප්‍රශ්නයක් අහන්න කියනවා. එතකොට මොකද ඇයි එහෙම අහන්න කියන්නේ? මේ පෙනෙන කෙලෙස් මට්ටම චිත්ත සමතේ කුණු toy මට්ටමට එන්න පුළුවන්. අනුසය කියන එක හැඟවිලා අත්වදාන මට්ටමකට නේව සංඥා නාසඤ්ඤායතනය කියන තැනකට ගියාම සංඛාර අවශේෂ වශයෙන් පවතින. ඒ කියන්නේ හේතුන්ගෙන් හටගත් ධර්මයන්ගේ කිල්ලවලටම ගිය කෙනෙක්, ගිය තැනක්. සංඥාව කියන එක නේව සංඤේ නා අසඤ්ඤේ සංඥාව කියන එක තියෙනවත් නෙමෙයි නා අසඤ්ඤේ හැබැයි අසඤ්ඤිත් නෙමෙයි සංඥාව නැතුවත් නෙමෙයි සංඥාව තියෙනවද නැද්ද කියන මට්ටමෝ කියන්න බැරි තරමටම සංඥාවක් කියන තැනකට ගිහිල්ලා එතකොට ඒ නිසා මෙහෙම උත්තර දුන්නත් තවත් මේ ක්‍රමයේ හරි නමුත් තවත් ප්‍රශ්නයක් අහන්න කියනවා ගොඩාක් නේද කිතින් කියන්නේ නෑ නෑ ගොඩක් තියෙනවා උසත් තව ටිකයි තියෙන්නේ බල ඉස්සරහා ඒ පැත්තේ තමයි කියන්න බරුණත් ඒකේ තමයි ප්‍රතිපදාව තියෙන සම්පූර්ණ මේවා తాවකාලික ප්‍රශ්න අහනවා කෙටි උත්තර ඊට පස්සේ කෙරෝලමකින් අහුවාම මෙහෙම අහනවා අහන බැරි තැන ප්‍රතිපදාවම කියනවා ඔය ඕවා ඔක්කොම උනේ මෙන්න මෙහෙමයි කියන කාරණාව කියනවා දැන් පළවෙනි එකකින් ඇහුවා ඒකට උත්තර දුන්නා නමුත් අනුමෝදන් වුණෙත් නැහැ පිටිගතෙන් ආයෙත් ප්‍රශ්නයක් ඇහුවා දැන් ඒකෙම සතුටුුනේ නැහැ මේ පිළිග මේ පිළිකිවුකලෙත් නැහැ තවත් ප්‍රශ්නයක් ඇහුවානේ ඔන්න ඒකටත් කියනවා මොකද්ද මනාව දැන දැක දේශනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මනාව දැන දැක දේශනා කරු මේ ධර්මතා හයක් තියෙනවා ඉස්සෙල්ලා හතර ක්‍රමයක් හතරවෙනි ක්‍රමයකින් ප්‍රශ්න ඇහුවා ඊගාවට පස්වෙනි ක්‍රමයකින් ඇහුවා දැන් මේ හයවෙනි ක්‍රමයකින් අහනවා මොකද්ද මේ ධාතු සයදෙනෙක් ඉන්නවා මේ ධාතු සයදෙනා කොහොම දන්නව කොහොම දැකලාද ආත්මයෙන් හිත මෙදුන මොකද්ද පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කියලා සය ධාතුවක් තියෙනවා මේ සය ධාතුව කෙරෙහි කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ආයස්මතුන්ගේ සිත මිදුනද කියලා අහනවා. එතකොට කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ආයස්මතුන්ගේ සිත මේ සවයදාරුන් ධාතුන් කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයයෙන් සිතේ මිදුනේ වේද? එතකොට වැස නිම වූ බඹසර ඇති කළ කරණීය ඇති බහත වූ කෙලස් බර ඇති පැමිණි අරිහත් ඵල ඇති ක්ෂේවෙච්ච බව සංයෝජන ඇති මොනවට මනාව දන මිදුණු ශ්‍රීනාස්රව මහණු මෙන්න මේ විදිහට උත්තර දෙයි හරිද ඇවැත්නි මම පටු විධාතුව ආත්ම වශයෙන් නොපෙමිණීමි පටු විධාතු නිස්සිත නිස්සිතවද ආත්ම වශයෙන් නොපෙමිණීමි එතකොට උපේ උපාදාන සංඛ්‍යාත අදිෂ්ඨාන අභිනිවේෂ අනුසේක ඇත උන්ගේ ක්ෂේම විරාගේ නිරෝධ හේතුයි මගේ සිත මිදුනායි කියලා මොනේ දැක්කා මොකද්ද මේ පඨවි ධාතුව ආරම්භය උපාදාන වශයෙන් උපේ සංඛ්‍යාත උපාදාන වශයෙන් අදිෂ්ඨාන සිටී පිහිටීමක් නැතුව දැස ගැනීමක් නැතුව අනුසය වශයෙන් ආශ්‍රයයෙන් හිත මිදුණද ඒ මිදුනේ මොකක් හින්දාද? පඨවි ධාතුව ආත්මයි කියලා දැක්කේ නැහැ. පඨවි ධාතුව ආත්මයි කියලා දැක්කේ නැහැ. එතකොට මේ පඨවි ධාතුව ඇසුරු කරගෙන ආත්මයක් තියනවා කියලා දැක්කේ නැහැ. මෙන්න මෙහෙම නොදැක්ක නිසා මගේ සිතේ උපාදාන වශයෙන් පිහිටීමක් අනුසය වශයෙන් දැසගෙන පිහිටීමක් මේ නැහැ. සිත මිදුණා කියලා දැක්කා. එහෙම දැක්කපු හිඳයි මේ කලයුත්ත කළා මත්තේ කලයුත්තක් නැහැ කියලා අරිහත්ත්වය ප්‍රකාශ කළේ. ඒ කිව්වේ කනබුන ආහාරයෙන් හැදුණු කබලින්ක ආහාරයෙන් හැදුණු මේ රූපය දිහා බලන්න. මේ රූපේ පටවි ධාතුවක් තියෙන කෙස් ලොම් නියදත් ධම්මස් නාර කියලා මේවා ආත්ම වශයෙන් අපි දකිනවා නම් මේවා මම කියලා දකිනවා නම් එතකොට මොකද වෙලා තියෙන්නේ? පටිවි ධාතුව ආත්ම වශයෙන් දැක්කා. හැබැයි පටිවි ධාතුව ආත්ම වශයෙන් දකින්නේ නැහැ. පටිවි ධාතුව නිශ්චිතව ඇසුරු කරගෙන ආත්මේ ඉන්නවා කියලා දකින්න පුළුවන්. කෙස්ලොම් නේද ධම්මස්හර මේවා ආහාරයෙන් හදන පටිවි ධාතුව. ඒ සතර මහා ධාතු කය නැත්තම් පඨවි ධාතු ඇසුරු කරගෙන පවතින ආත්මවත් වූ සිතයි. සිත මගේ ආත්මය කියලා දැක්කොත් පඨවි ධාතුව නිස්සිත කරගෙන ආත්මය තියනවා කියලා දකිනවා. මෙයා බැලුවලු පඨවි ධාතුව ආත්ම වශයෙන් දැක්කෙත් නෑ. පඨවි ධාතුව ඇසුරු කරගෙන ආත්මය තියනවත් නෙමෙයි. ඒ කියන්නේ පඨවියයි පඨවි ඇසුරු කරගෙන තියෙන චිත්තචෛතසික ටිකයි දෙකම ආත්මයි කියලා දැක්කේ නෑ. ඒ වගේම ආපෝ ධාතුවත් ආපෝ ධාතුව ඇසුරු කරගෙන ආත්මය දැක්කෙත් නෑ තේජෝ ධාතුව තේජෝ ධාතුව ඇසුරු කරගෙන ආත්මය දැක්කෙත් නෑ වායු ධාතුව ආත්ම වශයෙන් දැක්කෙත් නෑ වායු ධාතුව ඇසුරු කරගෙන ආත්මය දැක්කෙත් නෑ කැටි කළ කැටි කළ ගත්තාම මේ කෙස් මේ කනබුන ආහාරයෙන් ඇතිවෙන මේ ශරීරයට කියන පටිවි ආපෝ තේජෝ වායු මේ ශරීරයේ කෙස්ලොම්නියදත් හම්මස් ටික පටවි. පිච්චෙන් සරෝලේ දහඩු මේව ආපෝ. ඊට පස්සේ ඔය කෙස් පැහැෙන හම රලි වැටෙන මේක ජරතා තේජෝ ධාතු. කන බොන ආහාර පාන දිරවන්නේ මේ ජීර්ණ තේජෝ ධාතුව. ඊට පස්සේ ශරීරයේ පැවැත්මට ඇති වෙන තේජෝ ධාතුව. ශරීරයේ ජීවත් කරවන්න ඇති වෙන අපි ඔය තුන වැඩි කියලා බලන්නේ. තුන අඩුද වැඩිද කියලා බලන උස්නයක් තියෙනවානේ. ඒක උස්නයක් තියෙන සමානව තියෙනවානේ. හරිද? ඒ උස්නේ ඕනෙමයි නැත්තම් නැහැනවා. එතකොට ඒක ටිකක් වැඩි වුණොත් තමයි මොකද ඒ උස්නත් වැඩි වුණොත් තමයි උණ ගැනලා කියලා කියන්නේ. තේජෝ ධාතුව ගානට තියෙන තියා ගන්න ඕනේ. ඒකේ අඩු වෙලත් බෑ වැඩි අඩු වුණොත් සීතලයි උලනවා කියනවා. වැඩි වුණොත් උණ කියනවා. ඒ හින්දා තේජෝ ධාතුව. එතකොට වායෝ ධාතුව කියන්නේ ආස්වාස ප්‍රස්වාස කරනවා, ආතපය දිග කරනවා, හකුලනවා මෙන්න මේ ටික. කෙනෙකුට මේ රූපය කිව්වහම සතර මහා ධාතුවේ ක්‍රියාකාරීත්වය. මේ රූපයට කෙනා කෙනෙකුට මම කියලා හිතනවා නම් මගේ ආත්මය කියලා හිතනවා සතර මහා ධාතුව මගේ ආත්මයි කියලා ගත්තා. නමුත් කය නම් ආහාරයෙන් හැදලා තියෙන සතර මහා ධාතු නෙවි. කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතික ටික ආත්ම වශයෙන් දැක්කොත් සිත නම් පෙර කර්මයට මේ සිත පහළ වුණා දැන් ආයෙත් කර්ම කළා ආයෙත් ඒ විදිහට යනවා සිත දිගින් දිගටම යනවා කියලා දැක්කොත් එතකොට සතර මහා ධාතුව ඇසුරු කරගෙන ආත්මේ පවතිනවා අර රූපය දැක්කහම සතර මහා ධාතුව ආත්ම වශයෙන් දකිනවා නාම ධර්ම ටික ආත්ම වශයෙන් දැක්කොත් සතර මහා ධාතුව ඇසුරු කරගෙන ආත්ම වශයෙන් දකින්න. එතකොට සතර මහා ධාතුව ආත්ම වශයෙන් දැක්කෙත් නැහැ. සතර මහා ධාතුව නිස්සිතව ආත්මයෙන් දැක්කෙත් නැහැ කියලා කියන්නේ විඥාන ධාතුව පිරිසින් දැක්කා. එතකොට මේ පංච ධාතුව පිළිතුල තියෙන අවකාශ ධාතුවක් දැක්කා. ආධ්‍යාත්මික බාහිර මේ අවකාශ ධාතුවක් දැක්කා. එතකොට මේ සය ධාතුවම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා හොඳට දන්නකම දකින්නකම හින්දා මේවා ආරම්භය පුද්ගලික දෙයක් කියන උපාදානය පිහිටීම් සිතේ පිහිටීම් වශයෙන් සත්‍යය කියලා දිට්ඨි වශයෙන් පිහිටීම් වශයෙන් සිතේ බැසගෙන අනුසය වශයෙන් පිහිටීම නැති වුණා කියලා දැකපු හින්දායි ආශ්‍රයෙන් මිදෙන්න කිව්වා. ඊට පස්සේ ඔන්න ඒ ප්‍රශ්නේ අහුවාම ඒකටත් මෙනෝයි කියලා පිළිගත්ත සතුටින් අනුමෝදන් වුණා. සතුටින් සිල්ලි අරගෙන අනුමෝදන් වෙලා අනුමෝදන්ව වැටෙන සතුටින් පිළිගෙන අනුමෝදන්ව මතුයේ ප්‍රශ්නයක් විචාරය යුතුයි. නැවතත් ප්‍රශ්නයක් අහන්න කියන දැන් කීයක් ඇහුවද? සතර වහාර ඇහුවා. පංච උපාදාන ස්කන්ධය ඇහුවා. සය ධාතු ගැන ඇහුවානේ. ඊට පස්සේ අහන්න කියලා මොකද්ද? සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ආර්ය සම්ම සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ ආධ්‍යාත්මික බාහිර ආයතනය හය දිනක් මොනවට වදාරලාද? කවර සය දිනක් දෙයක් ඇසහා රූපය කනහා ශබ්දේ නාසයා ගන්ධේ දිවහා රස කයහා පොට්ටබ්බේ සිතහා ධර්ම ඇවත්නේ භාගවතු අරියතු සියල්ල දන්නා උදක්නා වූ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ ආධ්‍යාත්මික බාහිර ආයතන සයදෙන මනාව දේශනා කරන ලදී. කී පරිදි දන්නා වූ කී පරිදි දක්නා වූ ආයස්මුතුගේ සිත මේ සවැදෑරුම ආධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රංගෙ මුතුනේ වේදය බොම්බ නිමස් බම්බසර වැස නිම වූ බබ්බසර ඇති කල කරණී ඇති බහතබු කෙලස් බර ඇති ලැබූ අරිහත් ඵල තික්ෂේ භව සංයෝජන ඇති මොනවට දන මිදුණු මහණුගේ ප්‍රශ්න ව්‍යාකරණ මේ ස්වභාවය ඇති එවත්නි මම චක්සුසේ රූපේ චක්කු විඥානේ චක්කු විඥාණයෙන් විඤ්ඤූ ධර්මයන්ගේ යම් චන්දරාගයක් තියෙනයි තෘෂ්ණාවක් ඡන්දයක් යම් චන්දරාගයක් නන්දියක් තෘෂ්ණාවක් වේද උපය උපාදාන සිත පිළිබඳ අදිෂ්ඨානයක් වේද ඔවුන්ගේ ක්ෂේ භවෙන් විරාග භවෙන් නිරෝධ භවෙන් මගේ සිත මෙතුණා කියලා මම අර ඉතල කිව්වා දැනගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා මනාව දැනදක මේ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ මනස ධම්ම කියන මේ ආධ්‍යාත්මික බාහිර ආයතන හයක් මේ ආයතන හයේ කොහොම දන්නා වූ දන්නා දක්නා වූ ඔබ වහන්සේගේ සිත ආශ්‍රයන්ගේ මිදුණද කියලා වහම මේ ආධ්‍යාත්මික බාහිර ආයතන හයේ එකකවත් තෘෂ්ණාව වශයෙන්වත් රාග වශයෙන්වත් ඒ වගේම සතුටු වීමක්වත් දෘෂ්ටි වශයෙන් ඒ කියන්නේ සත්පුද්ගල වශයෙන් පෙනෙන දෘෂ්ටියක්වත් මේ ස්පර්ශ ආයතන හයේ එකකින්වත් මගේ මනසේ ඒව අරබිය නැති බව දැකපු නිසා මේ ස්පර්ශ ආධ්‍යාත්මික භාව ස්පර්ශ ආයතන හයේ එකකවත් තෘෂ්ණාවක්වත් කැමැත්තක්වත් ඒව ඇලීමක්වත් ඒවැ ගැටීමක්වත් ඒවැ දෘෂ්ටියක්වත් මගේ මනසේ නැහැ කියලා දැකපු හින්දා ඒ විතරක් නෙමෙයි ඒවෙන් උපන්න ධර්මයන්ගේ චක්කු විඥානෙ විඤ්ඤේ ධර්මයන්ගේ කියන්නේ ඒ නිසා උපදින වේදනා සංඥා චේතනා කියන ධර්මතාව තියෙන්නේ ඒ නිසා උපදින සද්ද චක්කු සංපස්ජා වේදනා සෝත සංපස්ජා වේදනා සද්ද සංඥා සද්ද සංචේතන කියන නාම ධර්ම තියෙන්නේ ඒ අරමුණු එයින් උපදින ඒ විඥාණයෙන් දැනගන්නා වූ ධර්මයන්ගේ එකකවත් තෘෂ්ණාවක්වත් ඇලීමක්වත් ගැටීමක්වත් දෘෂ්ටියක්වත් මගේ මනසේ නැහැයි කියලා දැකපු නිසා නැහැයි කියලා දැකපු නිසා මගේ හිත ආශ්‍රමයෙන් මෙදුන මත්තේ කළ යුත්තක් නැහැ කියලා මම ප්‍රකාශ කරනවා. උන්න රහත් වුණා කියලා ප්‍රකාශ කරන්න තියෙන ක්‍රමවේය එතකොට ඕආරම්භය තමන්ගේ මනසේ තියෙන්න බෑ නේද සංකල්ප. එතකොට මේ මහනුගේ වචනය පිළිගන්න සතුටින් පිළිඅරගෙන අනුමೋದන වෙනවා. සතුටින් පිළිගෙන අනුමೋದන වෙලා තවත් ප්‍රශ්නයක් අහන්න කියනවා. මොකද මේ කෙලෙස් ටික නැතිවීම පැත්තෙන් මෙහෙම ඇහුවා කියලා. තාම එයා උත්තර දුන්නා නෙමෙයි. මේ කාරණාව හරි. නමුත් තාම නිසි උත්තරේ දුන්න නෙමෙයි ඒකයි. මේ ඇයි මේ වචන ටික ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් මම අර මතක් කරලා තියෙන්නේ කෙලෙස් නැතිකමෙන් යමක් කතා කරන්න අපිට හයිය තියෙන්නේ කෙලෙස් නැති දෙයට සාපේක්ෂව ඇති දැකීම මත ඒ කියන්නේ මංගාව රාග දේශ මොහ නැති වෙන්න පුළුවන් නැහැ ඒ නැති බව කෝප්‍ය වෙනවද නැද්ද ඒ කියන්නේ ඒ නැති බව తాවකාලික එකක්ද ස්ථිරවද කියන ගතිය පවතින්නේ මේ ටික නැති උනේ කොහොමද කියන කාරණාවමයි මේ ටික නැති වුණේ මං චිත්ත සමතයක් වඩලන. తాවකාලික වෙන්නේ නැතිව තියෙන ආයෙත් එන්න පුළුවන්. මේ ටික නැති වුණේ ඇත්ත ඇති හැටිමම දැකලන. ආයෙත් රැවටෙනවා කියන එකක් නැහැ. ඒ නිසා ප්‍රහාණය වෙච්ච කිලසුන්ගේ ඇති බව හා නැති බව නැවත හට ගැනීම හා නොහට ගැනීම කියන ධර්මතාවය විද්‍යමාන වෙන්නේ ඒ ධර්මය ඒ කෙලෙසිය දුරු කරන්න ගත්ත මාධ්‍ය මත. ඒ නිසායි තාම මෙතනින් හරියන්නේ ඊට පස්සේ ඒ මහනුපිගේ මේ පිළිතුර සතුටින් පිළිගන්න අනුමෝදන් වෙන්න පිළිඅරගෙන අනුමෝදන් වෙලා නැවතත් ප්‍රශ්නයක් අහන්න කියනවා. තවත් අහන්න කියනවා. දේශනේ අරිහත්ත්වය ප්‍රකාශ කරන එකක් නේ. එතකොට අරිහත්ත්වය ලබන එක කොහොමද? එතකොට දැන් ඒක ක්‍රම කීයක් අපි කිව්වද? අය කිව්ව නේද? අය කිව්වේ පහ. නේද? දිට්ඨි සිතමක විඤ්ඤාත එකයි පංච උපාදානස්කන්ධේ ඊට ඊට පස්සේ ධාතු වශයෙන් බාහිර ආයතන වශයෙන් හතරයි නේ එතකොට flow. එහෙම අහලා සතුටෙන් පිළිගෙන නැවතත් ප්‍රශ්නයක් අහනවා අහන්න කියනවා මොකද්ද කෙසේ දන්නා වූ මහන්නේ මහමුගේ තිපුල වචනය මනවයි සතුටින් පිළිගත යුතුය අනුමෝදන් විය යුතුය ඒ මනවයි සතුටින් පිළිගෙන අනුමෝදන් කොට මතුවේ ප්‍රශ්නයක් විචාර යුතුය නැවත ප්‍රශ්නයක් ඇසිය යුතුය කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ආයුෂ්මතුන් විසින් මේ සවිඥානික කය දැහැර හැම නිමිති වලත් අහංකාර මමෙන්කාර මානාංශය මොනවට නසන ලදද මේ මහන්න මේ සවිඥානික කය බහැර සියලු නිමිති වලත් අහංකාර මමෙන්කාර අහංකාර කියලා කියන්නේ මම කියලා කියන. මමින්කාර කියලා කියන්නේ මගේ කියලා කියන. මම සහ මගේ කියලා කියන මේ සියලුම නිමිති වල මේ සියලුම නිමිති වල අංකර මමංකර මානනුසය මම මගේ කියන මානනුසය මොනවට නසන ලද්දද එතකොට සවිඥානික කය බහැර සියලු නිමිති වල මම මගේ කියලා පවතින මාන අනුසය මනාව නැසුවනම් කොහොමද ඒක නැසුවේ කියලා අහන්න කියනවා. එතකොට අර වගේම හරියටම භ්‍රමචර්යාවේ හැසිරීලා සැබෑවටම ආශ්‍රයක්ෂය කරපු කෙලෙස් බර දුරු කළ ක්ෂය වෙච්ච බව සංයෝජන ඇති සීනාශ්‍රව මහරහතන් වහන්සේ නමක් නම් මෙන්න මෙහෙම උත්තර දෙයි. එවත්නි මම පෙර ගිහියෙක් වූයේ වෙමි. හරිද? දැන් අර එක එක අහන අහන අහන එපාර දැන් ඔන්න ඔක්කොම ටික කියන්න හදා. එහෙනම් අහගන්න ඕනේ කියලා වගේ එවත්නි මම පෙර ගිහියෙක් වූයේ විමි. මට තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවක කෙනෙක් හෝ ධම්ම දිසුව ඒ මම ඒ දහම් මත තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ලැබීමේ ශ්‍රද්ධාව ඇති කරගත්තා. ඒ මම සද්ධා ප්‍රතිලාභෙන් යුක්ත වූයේ ශ්‍රද්ධාවෙන් යුක්ත වෙලා මෙසේ කල්පනා කළා. ගෘහ වාසයේ සම්බාධේ ගිහි කිතරේ සීවණන් බාධා සහිතයි. කෙලෙස් රජුනට මගේ කෙලෙස් ඇත කෙලෙස් ඇති වෙන්න පාරක් වගේ පබ්බජ් අව පැවිද්ද හරියට අභ්‍යවකාශය වගේ ඉස්පව් වගේ ගෙහි ගෙහි වසන්නා විසින් ඒකාන්තයෙන් පරිපූර්ණ වූ ඒකාන්තයෙන් පරිසිද්ධ වූ ලියව සකක් වෙන වූ මේ බඹසර පුරාණට සුකර නොවේ. ගෙහි කෙතර ඉඳගෙන ඒකාන්තයෙන් සියල්ල සියලු ආකාරයෙන් පිරිපුන් සියල්ල සියලු ආකාරයෙන් පිරිසිදු මේ භ්‍රමචර්යාව පුරන්න නම් ලේසි නම් නෑ ගෙදර ගෙදර මම කෙස්වැවුල් බහ කහවත් හඳ ගිහිගේ නික්ම පැවිද්දට වන්නේ නම් මනමයි කියයි එයාට හිතුණා මම කෙස්වැවුල් කපලා දාලා ගිහිගේ සෙනඟල පැවිදි වුණොත් හොඳයි කියලා හිතුණා හැබැයි මම පසු කාලයක අල්ප වූ භෝගස්කන්ධය හැර මහත් වූ භෝගස්කන්ධය හැර අල්ප වූ නෑ පිරිස් හැර මහත් වූ නෑදෑ පිරිවර හැර කේස් රැවුළු බහා කසාවත් ඇඳ ගිහිගේ නික්ම පැවිද්දට පැමිණීමේ ඔන්න පැවිදි වුණා. අමාරු තව ටිකකින් ඔන්න කියන්නේ. ඊළඟට ටිකක් කියම බලදද? මට නම් ප්‍රශ්නයක් නෑ. නෑ නෑ මට ප්‍රශ්නයක් නෑ. කවන්න නෑ ගේ ගෙවෙන් නික්ම පැවිදිට පැමිණීමේ මෙසේ පැවිදි වූ යනු භික්ෂුන්ගේ ශික්ෂාවට පැමිණීමේ භික්ෂුන් වහන්සේලාට අයිති යම් ශික්ෂාව පදයක් තියෙනවා නම් ඒකට මාත් ඇතුළත් වුණා. ඒ මම පණිවාය හැර පණිවායෙන් වැළකුණෙමි. පානක් පවතින්නේ බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ ශස්ත්‍ර ඇත්තේ කියන්නේ බහා තැබූ දඬු ඇතුව බහා තැබූ ආයුධ ඇතුව ලැජ්ජී ඇත්තේ දයාවට පැමිණේ ලැජ්ජා සහගතව සියලු සත්‍යයන් කෙරෙහි ඉතාමත් දයාවේ සියලු සත්‍යයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කළා පානාතිපාතේ වැළකුණා හරිද අදින්නා දාණය හැරපියා අයිනා අදින්නා දාණය වැළකුණෙමි දුන් දෙය ගන්නා අසුළු දුන් දෙය කැමති වූයේ නොසර නොසර වූ පවිත්‍ර ආත්මයෙන් වාසය කරන සොර නොවූ සිතින් වාසය කළා ඊට පස්සේ අග්‍රත්මචර්යාව හැරපියා ග්‍රාම්‍ය ධර්ම සංඛ්‍යාත මෛත්‍රුණයෙන් විරතව දුරෝ හැසිරීම නැතුව Brahmachari මේ ටික කිසි කියන්නේ නපුරක් තියෙන සිල්පද ටික තියෙනවා. ඊට පස්සේ මුසාවාදී වලකුණා ඊගාවට විසුනා වාචයෙන් වලකුණා බුරු මෙතන හැබැයි වෙලාවක ඕගොල්ලෝ බලන්න මේක ලස්සන වචන ටිකක් තියෙනවා. ඒක මුසාවාදී කියවට නිකන් නෙමෙයි. ඒකත් ඒකින් කෙරෙන්න ඕනේ. ඒකට ප්‍රතිපක්ෂ ටිකක් කරපු එක. විසුනා වාචයෙන් කියලා කිම වලකුණා විතරක් නෙවෙයි ඊට පස්සේ ඒ වෙනුවෙන් එයා කළ යුතු දේ තියෙනවා. මේ ටික වැළකලා මම මෙහෙම කළා. කියලා අනු කොටවන්න වචන කිව්වේ නැහැ. හැබැයි සමගි වෙන්න මම මෙහෙම කිව්වා. ඒ වගේ අනිකට කියන වෙලාවට බලන්න මේ විදිහට මේ <coughs> හිස් වචන පරස වචන කිව්වේ නැහැ. ඒ වගේම කාල භෝජනය දරකුණා මල්ගඳ විලවුන් දැරීම වලදුනා රන්වස විලවුන් දර පරිහරණය වලදුනා ඒ වගේම ඔය බීජ ඇට జాති හිටෝනේව දඬු හිටෝනේව ඒ වගේ වලකුණා මල්කඳ විලවුන් ඕවා අමු මාස් මාංශ පිළිගැනීමෙන් දැසි දස්කම් කරුවා කුමාරිකාවක් පිළිගැනීමෙන් වලකුණා කියලා මේ ශික්ෂා ටික ඔක්කොම තියෙන උපසම්පදා සීලයකට අයිති ශික්ෂා ටික ඔක්කොම පෙන්නනවා හරිද එතකොට මේ වගේ නොකොට යුතු භික්ෂුන් වහන්සේලා සීලයයි කියලා කරන්න එපා කියලා පුදුමයි කියලා ශික්ෂාවක් දුන්නා. ඊට පස්සේ මම කය පරිහරණයට නිසි වූ සිවුරෙන් හා කුස පරිහරණයට නිසි වූ පිළිවෙන් සතුටු වීමි. කය පරිහරණයට අයිති සිවුරෙන් හා කුසේ පරිහරණයට අයිති පින්ඩපාතයෙන් සතුටු වුණා. මම යම් යම් තැනක ගියේ නම් කිසිවුරු ආදිය රැගෙනම ගියෙමි. යම් යම් තැනක යා ගියා නම් ආට පිළිකර අරගෙන යනවා. කුරුල්ලෙක් යම් පරිදි යම් යම් තැනකට යයි නම් එයාගේ පියාපත්බර අරගෙනම යනවා පියාපත්තිකම අරගෙන යනවා වගේ ඒ වගේ මම පහු කාලෙදි යම් යම් තැනකට ගියා නම් කය පරිහරණයට සිවුරෙන් ආස පරිහරණයට පිට පාතින් යපින විදිහට පාල පාසිවුරු අරගෙනම ගියා. හරිද? මම මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් සමන්නාගත වූයෙන් සිත තුල අනවද්‍ය සුඛයක් විඳින. මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් මම යුක්ත වුණා. අනවද්‍ය සුඛයක් කියන්නේ මේ සීලේ හේතුයෙන් සීලය රැකීම නිසා එයා කවදාවත් තමන් කෙරෙහි දුක්ගැහැට දැක්කේ නැහැ කියනවා. සිල් රකින්න කම නිසා හොරකම් නොකෙරුවේයි කියලා කවුරුත් බයිනෝ ගහනවද? කරන්නේ නේද? ඒ වගේ තමන්ගේ සුචරිතය නිසා තමන්ගේ ජීවිතයට ඇතිවෙච්ච පහසු බව සහනය සැහැල්ලුව මේ ජීවිතේම අත්විඳිමින් නිවැරදි වැරද්දකින් තොරව කාගිටවත් අපහසුකින් තොරව අනවදිව සැපයක් තමන් තමන් කිරීම දැක්වා කියනවා. හරිද? ඊට පස්සේ එහෙම සිල්වත් වෙලා ඒ මම ඇසින් රෝදක නිමිති වශයෙන් නොගන්නා සුළු ඌයෙන් අනුව්‍යංජන වශයෙන් නොගන්නා සුළු වීමි යම් හේකින් චක්‍රින්ගේ අසංවර වාසය අසංෘත කොට වසන තෙල මාකලා ලාමක අක්ෂල ධර්ම වන අවිද්‍යා දෝමනස්ය ලෝබඳනා වුනම් ඒ අහුරුමුවට පිළිපන්නේ චක්‍රින්දිය රැක්කෙමි චක්‍රින්දිය සංවරයට පැමිණෙමි මට එනගේ මේ භාෂා ශෛලියට උනත් ඒකට කියන්න බැහැ. එතකොට ඇසින් රූප දැකලා නිමිති වශයෙන් හොඳට ගත්තේ නැහැ. අනුනිමිති වශයෙන් හොඳට ගත්තේ නැහැ. නිමිති කියන්නේ අහවල්දී අහවල් පුද්ගලයා කියලා ඇස්ලිම කළා පෙනෙන රූපේ හොඳට නිමිති ගන්න. අනුනිමිති කියන්නේ අර මනුස්සයාගේ ඇස් දෙක නම් හරි ලස්සනයි. හොඳේ නම් හරි හොඳයි. ඇඳගෙන ඉන්න කමුසෙන් හරි හොඳයි. ඒ නිමිති අනු නිමිති ගන්නවා. නැත්තම් අර ගහ හරි ලස්සන නිමිති ගන්න. බලන්නකෝ අර ගහේ අර අත්තර ගල්ල හරි ලස්සනයි. අනු නිමිති. ඒ වගේ නිමිති අනු නිමිති වශයෙන් ගන්න කියන්නේ. ඇහැ ඔය වගේ නිමිති හිත හිත අනු නිමිති හිත හිත ඇහැ අසංවරව වාසය කරන කෙනාට ඒකේ තියෙන ආධිනතාවය මොකද ඔහොම විමසන්න ගියා ලාමක අවිද්‍යාව දුමනසේනවා මොකද ඔය විමසන එක සිතේ ලෝභ දේශ කැමැත්ත අකමැත්ත වෙන අරමුණත් ওই විදිහට විමසනවා. එතකොට ලෝභ දේශ දෙක එනවා. ඒ හින්දා මම හිත රැක්කෙනවා. ඒ වගේ හිතේ කෙලෙස් ඇති වෙන විදිහේ නිමිති අනුනිමිති වශයෙන් ගන්න ගියේ නැහැ. ඇහැ රැක්කා. ඒ වගේම කනෙන් ශබ්ද ආසා නිමිති අනුනිමිති වශයෙන් ගන්න කෙනාට ලාමක අකුසල ධර්ම එනවා නම් අවිද්‍යාව දෝමනස කියලා ඒ විදියට නිමිති අනුමිති වශයෙන් ගන්නතු කන දැක්කා. මේ විදියට නාසය දිව ශරීරයේ මනස දැකගත්තා. හරිද? මෙසේ මම මෙසේ ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් සමන්නාගත වූයෙන් ආධ්‍යාත්මයේ අනවජ්‍ය සුඛයක් විඳිමි. ඊට පස්සේ ඒ මම ඉතිරි බලා ගමන් යෑමේදී වටලා ගමන් යෑමේදීද සම්පජානකාරී වීමේ ඉදිරි බැලීමේදී දිසා අනුදිසා බැලීමේදී සම්පජානකාරී වීමේ අත්පා හැකිලීම හා දිගු කිරීමේදී සම්පජානකාරී වීමේ සංගල තිවුරු පෙරවීම දැරීමේදී සම්පජානකාරී වීමේ අසිත පිට කායිත සාහිත්‍යයේ සම්පජානකාරී වීමේ සුළුවට මහවට කම්හි සම්පජානකාරීනේ ගමනෙහි සිටුමේ හිඳුමේ නිදිමේ නිදිවරමේ කතායේ තුන්හි භාවයේ සම්පජානකාරී ඒ කියන්නේ ඉදිරියට එනකොට ආපසු එනකොටත් සිහි නුවණින්ම ඉදිරියෙන් එක ආපසු වෙනක කළා වටපිට බලනකොටත් සිහි නුවණින්ම වටපිට බැලුවා ඒ වගේම අතපා හකුලනකොට දිගරනකොට සිහි නුවණින්ම අතපය හකුලුව දිගහැරියා. ඒ වගේම ඇඳුම් පළඳ සිවුරු පොරවනකොට ඇඳුම් පළඳ මතිනකොට සිහි නුවණින්ම එක කළා. කනකොට බොනකොට කැවිලි ආදී කඩා කනකොට මේව සිහි නුවණින්ම කළා. යසිකිලි කැසිකිලි කරන එකත් සිහි නුවණින්ම කළා. ඊගාවට ගමනේ යද්දි හිටගෙන ඉද්දි ඉඳගත්ත නිදාගත්ත නිදි දුරු කළාම කතා කරද්දි කතා නොකරද්දි සියයම කළාම එතකොට කොහොමද සිහියෙන් යන්නේ කොහොමද සිහියෙන් වටපිට බලන්නේ මේ ඔක්කොම සිහියෙන් කරන්නේ කොහොමද සම්පජානකාරී හරිද අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. සම්පජාන කියලා කියන්නේ මන නුවණ. නුවණින් දැනගෙන කළා. එතකොට ක්‍රම දෙකක් තියෙනවා. අපි කියන්නේ නුවණින් දැනගෙන කරනවා මෝඩකමින් කරනවා කියලා කිරීම නැහැ. යම් ක්‍රියාවක් කරන එකට නුවණ හෝ මෝඩකම සම්බන්ධ වෙලා නම් නුවණින් දැනගෙන මෝඩකමින් දැනගෙන කරනවා කියලා කියනවා. ඒ කිව්වේ දැන් කඩේ යනවා කියන්නකො. දැන් මේ කඩේ යනවා කියන ක්‍රියාව නුවණින් කරනවා මෝඩකමින් කරනවා මෝඩකමින් කඩේ යනවා නුවණින් කඩේ යනවා කියලා එකක් නැහැ. නමුත් ඒ කිරීම ඒ ක්‍රියාව කරනකොට පවතින මානසික මට්ටම දිහා බලලා අනුවන කමනේ මේක කළේ නුවණින් මේක කළේ කියලා කියනවා. අපි කියමු මේ නුවණට දැන් අපි කඩේ යනකොට නොයේ රාග දේශ මොහ විතර්ක හිත හිත කල්පනා කර කර කඩේ ගින් ආවම මෝඩකමින් ගිහිල්ලා ආවා කෙලෙස් සහගතව ගිහිල්ලා ආවා කියලා කියන්නේ. ඊගාවට කෙනෙකුට පුළුවන් නම් කඩේ යනකොට අපි අර කියන්නේ මේ රූපේ කනබුන ආහාරයෙන් හැදුනේ සම්මස්ලේන හරෝලින් යුක්තයි ඒ ශරීරයට යන්නේ නැහැ ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ ශරීරේ ඉදිරියට යම වෙනව නේද කියලා කයෙන් පුද්ගලයක් කරනවා නෙමෙයි මේ සිතෙන් උපත් සිතෙන් උපද්දපු විඤ්ඤාත් රූප නිසා මේ කය ඉදිරියට යෑම වෙනවා කියලා හිතන්න පුළුවන් නම් ඒක කෙනෙක් කරනවා නෙමෙයි යනවා කියන ධර්මතාවයක් වෙන්නේ කියන එක හිතන්න පුළුවන් එච්චර තමාරු නම් ඒත් ඕනේ නැහැ. මෙහෙම ගත්ත හැකි. කඩේට යන්න ඕනේ. මේ යන මට ලාමක අකුසල ධර්මය නොයන විදිහට මම මගේ හිත රැකගෙන යන්න ඕනේ කියන අදහස ඇති කරගෙන තමන්ගේ පැත්තට හැරිලා සියලු සත්‍ය නිදුක්කීත්වා නිරුක්කීත්ව සූපත්ත්වා කියලා හිත හිත කඩේ ගිහින් එනවා. එතන මේකට කියනවා සම්පජානකාරී නුවණින් කළා මේක. ඇයි රාග දේශ මොහ වලට හිත බැඳෙන්න නොදී අහුවෙන්න නොදී කෙලෙස් ඇති නොවන විදිහට යමක් කරනකොට ඒකට කියන මොකද්ද? නුවණින් කරනවා. බුදු ගුණ හිතම. කයේ ස්වභාවය බලන. ඔය කුමන හෝ අරමුණක් මෙනෙහි කරනකොට අලෝභ අධ්‍යේස මොහ කුසල සහගත ධර්මයක් උපදී නම් එබඳු අරමුණක් සිතේ තබාගෙන සිත රැකගෙන වටපිට බලනවා. ඉදිරියට යනවා පවනවා. අතපය අකුලනවා දිගට මේ හැම වෙලාවකම ඒ ක්‍රියාවෙන් ඒ අවස්ථාවෙන් හිතේ රාග දේශ මොහ නොවෙන්න වග බලා ගන්නවා. තේරුණා නේද? ඒ වස්තුව ඒ ධර්මතාවයේ පිරිසිඳ දැකීමෙන් හෝ එහෙම නැතිනම් ඒ ක්‍රියාව කරන අවස්ථාවේදී හිත රැක ගැනීම වශයෙන් හෝ කියන මේ දෙආකාරයෙන් කුමන ආකාරකින් හෝ හිත රැකගෙන නීවරණ ධර්ම කෙලස් ධර්මයෙන් නොදී කරන එකට කියනවා නුවණින් කරන සම්පජානකාරී කියලා. තේරෙනවද? ඒ විදිහට. ඔයගලන්ට පුළුවන් සම්පජාන නුවණින් ගිහිල්ලා මේ ඇතුළට ඔය වටේම රම කියන්න පුළුවන්. එතකොට ඒක මේ ශරීරයට හිත තබාගෙන යන්නත් පුළුවන්, කායගත සතියෙන් යන්නත් පුළුවන්. සති නිමිත්තට හිත තබාගෙන යන්නත් පුළුවන්. තහම් කරුණක් නුවණින් හිත හිත යනවා වටපිටාවේ තියෙන අරමුණු වල ඇලීම් ගැටීම් දෙකටපත් වෙන්න කලින් පත් වෙන්න නොදී මගේ හිත ආරක්ෂා කර ගන්න ඕනේ රාග දේශ මොහ එන්න නොදෙන විදිහට හිත රැක ගන්න ඕනේ කියන එක තමයි යගේ නුවණ. ඒ වගේ නුවණකින් ඒ වගේ උපායකින් මේ යනකොට කියන මොකද? සම්පජාන කරන්නේ. ඔය විදිහට හරිද? එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා අර විදිහේ ආර්යකාන්ත සීලයට යුක්ත වුණා. ආර්ය වූ ඉන්ද්‍රිය සංවර සීලෙන් යුක්ත වෙලා එතකොට ආර්ය වූ සති සම්පජන්‍යනොත් යුක්ත වුණා. හරිද? සති සම්පජන්‍ය කියලා කිව්වේ ඉදිරියම යාපෞ එහෙම නෝනින්දන කළා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියන ඒ මම මෙසේ ආර්ය වූ සීලස්කන්ධේ සමන්නාගතෝ යම් ආර්ය ඉන්ද්‍රිය සංවරේ සමන්නාගතෝ යම් ආර්ය සම්්‍යක් සති සම්පජන්යෙන් සමන්නාගතෝ යම් සීලෙන් ඉන්ද්‍රිය සංවරයෙන් සති සම්පජන්යෙන් යුක්තව පහු කාලෙදී ආරණ්‍ය වෘක්ෂ මූල පර්වත කඳු ගැට ගිරි ගුහා සොහොන් වින් වනපෙත් මේ පිටුරු ගෙවල් ආදී විවේක ස්ථානයේ මම ඇසුරු කළා. මේ විදිහට ඇසුරු කළා. ඒ මම පින්ඩපාත ගිහිල්ලා පසුබත්ති පිටුආයෙන් පෙරලා ආයෙන් පලක් බැඳ උඩුකය ඍජු කොට තබා පිටුවාගෙන සිහි පරිම කොට එළවාගෙන හින්දෙමි. ඔය ටික කියන්න තමයි අපි ටික අපි එක පාඩියක් කියමුකෝ. සෝ ඉමිනාච අරියන සීලක්ඛන්දේන සමන්නාගතෝ ඉමිනාච අරියන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ ඉමිනාච අරියන සති සම්පජන්නේ සම්පජන්නේන සමන්නාගතෝ විවිත්තං තේනාසනම් වචි පීතිසේනාසන ඇතුළු කළ අරඤ්ඤං රුක්කමූලං පබ්බතං කන්දරං කිරිගුරං සුසානං වනපත්තං අබ්බෝකාසං පලාල පුංචං හිස්කියක් මේ අභ්‍යවකාශයේ පිටුරුගයක් වනපෙතක් සොහොන් බිමක් එතකොට ගල් ගුහාවක් කඳු ගැටයක් පර්වතයක් ගහක් මුලක් අරණ්‍ය සේනාසනයක් ඇසුරු කළා මේවා ඇසුරු කරන්න ගියේ කවුද අර සීලයෙන් යුක්තව ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව හොඳට හැම ඉරියව්වක්ම සීයෙන්ම කරනවා කියන මට්ටමට යුක්තවයි ගියේ. අර එතන ඉඳලා ඒ වැසුරු කරන තමයි ජීවත් වෙන්නේ. ඕන එතන ඉඳලා යනවා පිටපාතේ. හරිද? බලාපොරොත්තු දේවා ඇසුරු කළා. හරිද? ඊගොම වරන් බලාපොරොත්තු මේවා ටික අසුරු කරමින් හිටියා. සෝ පච්චාබත්තම් පින්ඩපාතම් පටික්කන්තෝ එහෙම අසුරු කරමින් ඉඳලා පච්චාබත්තම් පින්ඩපාත පටික්කන්තෝ පින්ඩපාතයෙන් පස්සේ පින්ඩපාතය අවසන් කිරීමෙන් පස්සේ පසුබත් කාලයේ බතෙන් පස්සේ නිසීදති පල්ලංකම් ආභුජිත්වා උතුම් කායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙක්ත අනාරකී විදියට කය පරයන්ක බැඳගෙන පොඬ ඍජුව තබාගෙන සිහිය අභිමුඛට ඉඳගෙන හිටියා. සෝ අභිජ්ජන් ලෝකේ පහය විකත අභිජ්ජන චේතසා විහාසී. ඒ මම පංච උපාදානස්කන්ධ ලෝකේ අභිජ්ජාව දුරු කොට පහ වූ අභිජ්ජා ඇති සිතින් වාසය කළෙමි. හරිද? අභිජ්ජායෙන් සිත පිරිසිදු කළෙමි. ඊගාවට ව්‍යාපාද ප්‍රදේශම් පහය අව්‍යාපන්න චිත්ත විහාසෙන් සබ්බපාන භූත හිතානුකම්පි හිතානුකම්පි ව්‍යාපාද ප්‍රදේශෝ චිත්තං පරිසෝදේසි ව්‍යාපාද සංඛ්‍යාත ප්‍රදේශයේ දුරුකොට ව්‍යාපාදයෙන් තොර වූ සිද්ධි සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරන ව්‍යාපාදයෙන් සිත පිරිසුදු කරමි. ඊට පස්සේ තීන මිද්දම් පහය විගත තීන මිද්දෝ විහාසී ආලෝක සංඤේ සතෝ සම්පජානෝ චීන මිද්දා චිත්තං පරිසෝදේති ඊට පස්සේ කියනවා තීන මිද්දේ දුරු කොට පහව තිනමිති ඇති ආලෝක සංඥා ඇති මනස සිහියති මන නුවණ ඇතු වාසය කළමි තීන මිද්දෙන් සිත පිරිසුදු කළමි උද්දච්ච කුක්කුච්චං පහය අනුද්දතෝ විහාසින් අජ්ජත්තං ඕපසන්තෝ උද්දච්ච කුක්කුච්චං චිත්තං පරිසෝදේසි ඖදත්‍ය කෞපුත්‍ය දුරුකොට උද්දච්චය නැතිව ආධ්‍යාත්මය මොනවට සංසුන් සිත ඇතිව වාසය කරමි උද්දච්චයෙන් සිත පිරිසුදු කළමි විචිකිච්ඡම් පහය තින්න විචිකිච්ඡා විහාසින් අකතං අකතං අකතං කන්ති කුසලේසු ධම්මේසු විචිකිච්ඡාය චිත්තපරි පරිසෝදේසි විචිකිච්ඡාව දුරුකොට තරණය කළ විචිකිච්ඡා ඇති කුසල ධර්මයේහි කෙසේද කෙසේද නැති ස්වභාවයෙන් යුක්ත වාසය කරන කුසල ධර්මයන්ගෙන් විචිකිච්ඡායෙන් සිත පිරිසුදු කරගන්න. ඔන්න අර සීලෙන් යුක්ත වෙලා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා සති සම්පජ්ජයෙන් යුක්ත වෙලා අරණ්‍ය රුක්ක මුල් ඒවා සුඤ්ඤාගාර කියලා කිව්වේ ඒ වගේ විවේක ස්ථානයක ඇසුරු කරමින් ඉන්නවා එතන ඉඳලා පිටපාතේ යනවා ගිහිල්ලා පිටපාතෙන් පස්සේ පරයන්ක බැඳගෙන පොන්ද ඍතුව තබාගෙන කමටහන අභිමුඛට ඉන්නවා මොකද මේ ඔක්කොම මානසික සිද්ධිය දැන් මේ ටික පෙන්නන්නේ ඊට පස්සේ පංච උපාදානස්කන්ධ ලෝකයේ අභිජ්ජාව දුරුකොට, ව්‍යාපාදේ දුරුකොට, තීන මිත්‍ය දුරුකොට, උද්දච්ච කුක්කුච්ච දුරුකොට විචිකිච්ඡා දුරුකොට කියලා කියන පංච නීවර ධර්මයන් තමන්ගේ සිතින් පිරිසුදු කරනවා. ඒක කරන්නේ දැන් සති නිමෙත් හිත තබාගෙන ඉන්නවා. දැන් මේකද සතිපට්ඨාන ධම්මානුපස්සනා කියන්නේ. කාමචන්දං අජත්තං කාමචන්දං අත්තිමේ අජත්තං කාමචන්දං පජානාති. අසන්තං වා අජත්තං කාමචන්දං නැත්නම් මේ අජත්ත කාමචන්දති පජානාති කියලා ඔය ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගත්තේ ඔය ඉඳලා. ඉගෙන ගත්තාම ওই ටික කරන්න පුළුවන්. අපි ඉතින් ඕවා ඉගෙනගෙන තියෙනවා ඉස්සෙල්ලා. දැන් සන්තං වාජත්ත කාමචන්දන් කියලා කිව්ව මොකද්ද? අසන්තං වා කාමචන්දං අසන්තං වා අජත්ත කාමචන්ති කාමචන්දන්ති කියලා කියන්නේ කො මොකද්ද? අනුපන්නස කාමචන්දස උපාදෝ හොදි පංච පජානාති නූපන්නව කාමච්ඡන්දේ උපදින්න කොහොමද? උපන්නස්ස කාමච්ඡන්දස පහන චෝදිතං පජානති උපං කාමච්ඡන්දේ දුරු කරන්නේ කොහොමද? අනුපන්නස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හොදි තංච පජානාති නූපන්නෝ කාමච්ඡන්දේ නැවත නූපදවන්නේම කොහොමද කියලා ඔය දැනගෙන තියෙන්න ඕනේ අපි. ඒකයි සුත්තමේ ඥානෙ තිබ්බොත් තමයි චින්තාමේ ඥානෙ පුළුවන්. එතකොට දැන් මේ මේවා හොඳට මේ අහගත්ත කෙනාටයි මේ කියන්නේ නැත්තම් මේ එතකොට එයා මොකද කරන්නේ? එහෙම පරයක් වෙනවන පංච උපාදානස්කන්ධේ ඈ පංච උපාදානස්කන්ධේ නීවරණ ධර්මෙන් දුරු කරනවා. පංච උපාදානස්කන්ධ ලෝකයේ නීවරණ ධර්මයන් දුරු කරනවා. හරිද? එයා මොකද කරන්නේ? ඒ මම පංච උපාදානස්කන්ධ ලෝකයේ අවිද්‍යාව දුරුකොට පහව අවිද්‍යාවත් සිටින් ආශය කළා. එතකොට සති නිමිති හිත සබාගෙන ඇස් දෙක වහගෙන දැන් සති නිමිති හිත තියාගෙන ඉන්නේ. ඔන්න දැන් අපිට කැමති දේවල් හෝ කැමති පුද්ගලයෝ හෝ සීවෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ඒ කැමැත්ත දුරු වෙන විදිහට හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කළා සති නිමිති තියාගෙන මෙනෙහි කරනවා. මෙනෙහි කළා ඉවරලා සති නිමිති. ඊට පස්සේ අකමැත්ත ඇති දේවල් හෝ පුද්ගලයෝ සිහි වෙන්න පුළුවන්. අකමැත්ත ඇති හෝ අකමැත්ත ඇති පුද්ගලයෝ හෝ දේවල් සිහි වෙනකොට ඒ පුද්ගලයා හා දේවල් හොඳට සම්වර්ෂණය කරලා හිතේ ඇතිවෙච්ච අකමැති ගතිය දුරු කරනවා. ඒ අරමුණට මුකුත් කරන්න බෑ අපිට. ඒ අරමුණ සම්වර්ෂණය කරන අපේ හිතේ විලාවේ තියෙන ගතිය නැති කරන්න. ඒ ගතිය දුරු කරනවා. දුරු කළා ආයෙ සති නිමෙත් ඉඳගෙන මේ ගතිය දුරු කළා ආයෙ සති නිමෙත් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? මොන සමහර නිදිමත ගතිය එන්න පුළුවන්. නිදිමත ගතිය එනකොට ඒ නිදිමත දුරු වෙන්න තමන් උපාය සිද්ධි වෙන්නට ඕනේ. දැන් කයෙන් උපක්‍රම කළා හෝ සිතින් උපක්‍රම කළා නිදිමත ගතිය දුරු කරනවා. ඊට පස්සේ තමන්ගේ මනස දැනගන්නවා බද්ද. උද්දච්ච උද්දච්ච කුච්ච හිතේ විසිරුණකම හිතේ විසිරුණකම දුරු කරන්න ඒක දැනගෙන සමතන පිට හොඳට ඇසුරු කරනවා. එතකොට කෙසේද කෙසේද යන විමුක්ති සත්‍ය කෙසේද කෙසේද යන විමුක්ති කියන්නේ මොකද්ද? ඇත්තටම අපි පෙර හිටියද? හිටියනම් කොහේ ඉන්නද? කොහොම ඉන්නද? මොන කෙනෙක් වෙලා ඉන්නද? කොහොම ඉඳලා කොහොම වෙන්නද? ඇත්තටම අපි උපදීද? මරණයෙන් පස්සේ උපදීනම් කොහේ උපදීද? කොහොම උපදීද? කොහොම වෙලා කොහොම වෙයිද කියලා හිතෙන්ද තියෙන ගති හිතුවේ නැති වුණාට තාම ඒ හිතෙන්ද හිතුවොත් සැකේන මට්ටම තියෙනෝනේ අපේ මනසේ. තේරෙනවද? හිතුවේ නැති එක වෙන්න පුළුවන්. හිතුවොත් ප්‍රශ්න එනවා නේද උනට? අන්න ඒ විදිහට කෙසේද කෙසේද කියන විමති නැති නොවන විදිහට කුසල ධර්මයන්ගේ හොඳ නෝනේ මෙනෙහි කරනවා. කොහොමද මෙනෙහි කරන්නේ? වර්තමානයේ මේ කය ගැන හොඳට බලලා ආහාරයෙන් හැදෙන කියලා බලලා කය අසුර කරගෙන පවතින නාම ධර්ම ටික නිසා සවිඥානික වෙලා තියෙන කියලා බලනවා. මේ කය සවිඥානික වෙච්ච නිසායි මේ ඔක්කොම ප්‍රශ්න ටික මේ සත්පුද්ගල හැඟීම් දුක. ඇයි මේ කය සවිඥානික උනේ? මේ වගේම නාම රූප දෙකක් තියෙද්දි ඒ නාම රූප දෙක නොදන්නා කම නිසා සත් සත්පුද්ගල දෘෂ්ටියක් හදාගෙන සත්පුද්ගල භාවයට තණ්හා කරපු නිසා නේද විඥානය මෙතෙන්ට ප්‍රමිතිය හේතු කියලා බලනවා. අදද මේ නාම රූප දෙක පිළිසිත නොදන්නා කම තිබුණොත් සත්‍ය පුද්ගල කියලා දැකලා ඒකට තණ්හා බාධානොත් ආයත් විඥානය මේ වගේ රූපයකට බස ගන්නවා. එහෙනම් අතීතයේදීවත් මම හිටිය මම ඉඳලාව නෙමෙයි අවිද්‍යාව නිසා මේ සංකාර වෙලා තියෙනවා. සංකාර නිසා විඥානය වෙලා නාම රූප වෙලා තියෙනවා. අනාගතයටත් මම යනවා නෙමෙයි. අදද අවිද්‍යාව තිබුණොත් කර්ම රැස් වෙනවා. කර්ම රැස් වුණොත් විඥානේ නැවත මම කුසකට බැසගෙන මෙව නාම රූප දෙකක් හැදෙනවා. වර්තමානයේකද මම ඉන්නවා නෙමෙයි නාම රූප ධර්මයක් තියන්නේ. අතීතයේද මම හිටියා හෝ ඉන්නවා නෙමෙයි අනාගතයේද මම ඉන්නවා නෙමෙයි. පටිච්ච සම්පදාය ධම්මයේ ඥානනේ පටිච්ච සම්පදාය ධර්මයක් කියන නොනවහම ওই විචිකිච්ඡාව කියනක දුර වෙනවා. එතකොට එකටම තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපතවනවා කියනවා. ටික. එතකොට මේ විදිහට මෙනෙහි කරනවා. දැන් ඉඳගනිමින් සක්මනමින් සක්මනමින් ඉඳගනිමින් මෙයා මොකද කරන්නේ? පංච නීවරණ ධර්මයන්ගෙන් හිත පිරිසුදු කරන එක. නීවරණ ධර්මයන් යම් යම් නීවරණයක් තමන්ගේ මනසේ පහළ වුණා නම් ශනික වේක හඳුන ගන්නවා ඒක දුරු කරන්න කටයුතු කරනවා. මේක තමයි දැන් ඔය කැලේකට ගිහිල්ලා හිස් ගේකට ගිහිල්ලා කරන්නේ. ඒ දැන් මේ ශාසනය පෙන්වන සාමාන්‍ය භික්ෂුවකට හරි කෙනෙකුට තනියම යන්න අවසර නැහැ භවනා කරන්නවත් නීවරණ ධර්මයන් මොනවද නූපන් නීවරණ ධර්ම උපදින්න කොහොමද උපන් නීවරණ ධර්ම දුරු කරන්නේ කොහොමද කියලා මෙන්න මේ ටික දැනගෙන දැනගත්තොත් යන්න කියනවා එතකොට ඔන්න ඔය විදිහට දැන් මේ හාමුදුරු තමගේ ප්‍රතිපදාව කියන්නේ ඔන්න ඔය විදිහට දැන් පංච උපාදාන ස්කන්ධයේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ මෙන්න මේ අභිජ්ජා ව්‍යාපාද තීනමිත උත්තික කුටි විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ ධර්මයන්ගෙන් පිළිසිඳු කළා. හරිද? එහෙම කළා පෙන්නනවා මම චිත්තයාගේ උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණයන් දුරුකොට කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව සවිතක්කෝ සවිචාරෝ විවේකයෙන් උපම් ප්‍රීති සුඛ ඇති ප්‍රථම ධානයේ උපයා වාසය කළනි මම මෙහෙම කළා නීවර ධර්ම දුබල ප්‍රථම ධානයේ උපදවන වාසය කළා විතර්ක විචාර සංසිද්ධියෙන් ද්විතිය ධානයට ඊගාවට විතක්ක ਵਿਚාර දුරු කිරීම ප්‍රීති සුඛ ඇති ဒုတိ ය ධානයට ඊට පස්සේ ප්‍රීතිය විරාගය සිහියයි නුවණයි යම් ධානයක් සැපයි උපේක්ෂයි කියලා කියන මේ තුන් ධානයට ප්‍රවාසය කළා ඊට පස්සේ ඒ සැපත් අයින් කිරීම ප්‍රීති සැපත් අයින් කළා උපේක්ෂා සාගත චතුර්ථ ධානයට පුදාගෙන වාසය කළා කියලා එන ධ්‍යාන මට්ටමේ හිතේ සමාධිය පෙනෙනවා. සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධි පරියෝදාතේ අනංගනේ යුගතුපප්ලේසේ මුදු භූතේ කමනී චිතේ ආනිච්ච පත්‍ය ආසවානං කඥානාය චිත්තං අබිනින්නාමේති ඒ මම සමාධිගත සිත මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්ලි පිරිසුදු වූ කල්ලි පරියෝදාත කල්ලි සුදු වූ කල්ලි කර්මඤ්ඤව ස්ථීරව සිටි කල්හි කුර කරන්නේ ආශ්‍රයක්ෂය කර ඥානයේ වෙත සිට යොමු කළා කොහොමද මේ දුකයි කියලා යථා භූතය දැක්කම මේ දුක්ඛ සමුදයයි කියලා යථා භූතය දැක්කම මේ දුක්ඛ නිරෝධයයි කියලා යථා භූතය දැක්කම මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදායයි කියලා යථාභූතයේ දැක්කෙමි. මේ ආශ්‍රවයයි මේ ආශ්‍රව සමුදයයි මේ ආශ්‍රව නිරෝධයයි මේ ආශ්‍රව නිරෝධ කරන ප්‍රතිපදාවයි කියලා ඇත්ත ඇති හැටි දැක්කෙමි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත කාමාශ්‍රයෙන් දුමිතුනා භවආශ්‍රයෙන් දුමිතුනා අවිද්‍යාශ්‍රයෙන් දුමිතුනා විමුක්ත කල්ලි විමුක්තිය යන ඥානය වී අරිහත් ඵලය සඳහා කළ යුතු අනෙක නැතයි දක්නේ මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මා විසින් මේ සවිඥානික කයේ බැහැර හැම නිමිතියේද අහංකාර මමින් කාර්මානාන සියෝනස්නා ලදයි එතකොට මේ විදිහට නිවන ධර්ම තුරු කළා හිත සමාධි කළා ප්‍රථම ස්ථිරදී චතුත් ධානයන්ට පත් වුණාට පස්සේ ආශ්‍රයක්ෂය කරන ඥානෙට මම හිත දැම්මා මම හොඳට නොවන මේ දුකයි කියලා ඇත්ත ඇහිටි බැලුවා මේ දුක්ඛ සමුදයයි කියලා ඇත්ත ඇහිටි බැලුවා මේ දුක්ඛ නිරෝධයයි කියලා ඇත්ත ඇහිටි බැලුවා මෙන්න මේකයි දුක්ඛ නිරෝධකමේ ප්‍රතිපදාව කියලා බැලුවා එහෙම බලනකොට මට ප්‍රකට වුණා මෙන්න මේවා වෙන ආශ්‍රය කියන්නේ මෙන්න මෙහෙමයි ආශ්‍රව ඇති වෙලා තියෙන්නේ. මෙන්න මෙහෙමයි ආශ්‍රව නැති වෙන්නේ. මෙහෙමයි ආශ්‍රව නැති වෙන ප්‍රතිපදාව කියලා තේරුණා. ඒ ටික දකිනකොට මගේ සිත කාමාශ්‍රයෙන් වෙන භවආශ්‍රයෙන් අවිද්‍යාශ්‍රයෙන් මිදුණා. මිදුණාම මත්තේ කටයුත්තක් නෑ කටයුත්ත කළා කියන නුවණ මට පහළ වුණා. මෙන්න මෙහෙමයි සවිඥානික කයෙත් බහැර සියලු නිමිති වලත් මම මගේ කියන මානාවසය නැති කළේ කියලා ප්‍රතිපදාව කියනවා. මහණෙනි ඒ මහණුගේ භාසිතය මනවයි සතුටින් පිළිගෙන අනුමෝදන් කළ යුතුයි. මනවයි ඒ භාසිතය අනුමෝදන්ව පිළිගෙන අනුමෝදන්ව මෙසේ කිය යුතුයි. අපි යම් අපි නිබ්බන්දු භ්‍රමචාරී සබ්‍රක්‍මචාරී කුවන ආශ්මතු දක්නමෝද එවත්නි ඒ අපිට ලාභයකි එවත්නි ඒ අපට මනාලාභයකි මේ මුතර දුන්නාම කියන්නේ එවත්නි අපිට මෙබඳු පහසිතෙත් මෙබඳු සත්‍වඥාචාරින් වහන්සේ නමක් ඇතුළු කරන්න හම්බ වෙනවා නම් ඒකාන්තයෙන් ඒක ලාභයක් ඒකාන්තයෙන් අපිට සුද්ධ ලාභයක් කියලා කියන්නේ කියලා සතුටු වෙන්න කියලා කියනවා එතකොට භාග්‍යතුන් වහන්සේ මේ වදාළ ප්‍රීති සෝමනස්යෙන් විසගත් සිත් ඇති ඒ මෛත්‍රීගේ භික්ෂු භාග්‍යවතුන් වහන්සේගේ භාසිතය සතුටින් පිළිගත්ත. ඒ කියන්නේ සතුට සිතින් යුක්තව ඒ භික්ෂු වහන්සේ බුදුරජාණන් වහන්සේගේ භාසිතය අනුමෝදන් වුණා කියලා පෙන්නනවා. එතකොට ඒකෙදී හයාකර කියන්නේ මොන අර්ග අර්ථය බලක් නැතුව පදේ දිහා බලන්න කී චතුතෝගන කියලා හයාකාරික ප්‍රතිසුදුකම කියලා. වෙන අර්ථයක් ඇත්තේ මම ඒක බලලා කියන්නේ. මේකදී තව තියෙනවා තේරුම් ගන්න හොඳ කරුණු ටික. මෙන්න මේ ටික පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕනේ. හිත සමාධි වුණාම මේ දුකයි මේ දුක ඇතිවීමයි මේ දුක නැතිවීමයි මේ දුක නැතිවීමයි කියලා කියන ආස්පේක්ෂ ඥානෙට හිත තබ්බෝ මේ වගේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මගක් කියලා දැක්කමවා ඒක බලන්න හිත යොමු කළා ඊට පස්සේ ඒක මේ ආශ්‍රය මේ ආශ්‍රය සම්පේ මේ ආශ්‍රය නිරෝධී ආශ්‍රය නිරෝධතාවනේ ප්‍රතිපදාව කියලා දැක්කා ඒ දකින්න නිසායි කාමාශ්‍රය භවශ්‍රය අවිද්‍යාශ්‍රයන්ගේ මිදුණා කිව්වා. එතකොට කොහොමද ඒකට නවන්න හේතුව? කොහොමද ඒක දැනගන්නේ? ඔය ටික අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් ඔයගලන්ට පේනවද මේකෙදි යතහ භූතයේ දැක්කෙමි ඔසේ දන්නව මෙසේ දක්නව මාගේ සිත කාමාශ්‍රයෙන්ද මිදුන භවආශ්‍රයෙන්ද මිදුන අවිද්‍යාශ්‍රයෙන්ද මිදුන විදුන කල්ලි මිදුනාය යන ඥානය පාලනය හිතේ ආශ්‍රය කීයක් තියෙද හතර මොනවද ඇයි ඒ කිව්වේ නැත්තේ මෙතෙන්ට එන්නේ නිකම් දුරක් නෙමෙයි සම්මාදි තේරුණේ ඉස්සෙල්ලා කලින් මේක අහලා දන්න කෙනයි හරිද ඒ මට්ටමේ දැක්මක් තියෙන මේක යථාභූත ඉතුරු නැතුවම සියලුම දුක පිරසින් දැකලා සියලුම ආශ්‍රය වෙන මට්ටමට එනකොට කලමයි දිට්ඨිය ගෙවිලා තියෙන එක තේරුම් ගන්න ඕනේ. නැත්තම් මොකද හිත සමාධිය වෙනකොට මේව හිත නැමුවනම් ඇති කියලා අපිට හිතෙනවනේ. තේරෙනව නේද? තේරෙනවා කියන්නේ. එතකොට මේකේ තියෙනවා ඒ හිත සමාධිය කර නැත්තම් අර සිල්වත් උනේ තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකෙක් මට බණ කිව්වා කියන තැනින් පටන් ගත්තේ. කල්යාණ මිත්‍රයසු සද්ධර්ම ශ්‍රවණය කියන ටිකෙන් හම්බුණා යාට ඒ ටික. හරිද? එහෙම අහලා එයා කල්පනා කරුවානේ ලේසි නෑ මේ පෙන්නපු දර්ශනය නම්. මේක gedare ඉඳන්නම් කරලා කියනක ලේසි නෑ කියලා ඒකේ අමාරුකම දැකපු හින්දාම යාවේ. එතනින් පටන් ගත්තේ. එහෙම නැතුව නිකම්ම සිල්වත් වෙලා නිකම්ම ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන නිකම්ම සති සම්පජන්යෙන් වෙලා නිකම් පංච උපාදාන ස්කන්ධයේ නිවරණ ධර්ම දුරු කළා හිත සමාධි කරගත්තා මොනක්වත් නැතුව අර එහෙමයි කියලා හිතන්න එපා. දැන් අපිට සාමාන්‍ය හිතෙන්නේ ඔසමහන වෙලා කෙලින්ම සිල්වත් වුණා. දැන් අපි පටන් ගන්න උතනින්ම වෙන මොකුත් නැහැ. දැන් ඔයගොල්ලන්ට කිව්වොත් ඔන්න සිල් සමාදන් වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඉන්ද්‍රිය සංවරයත් ඇති කරගත්ත ගහක් මුලට ගියා. දැන් ඉතින් සීයම භාවනා කරනවා වගේ දැනකින් පටන් ගත්තා. නමුත් ඒක එන්න කලින් ටිකක් තිබුණා නේ. හරි. එතකොට මම දැන් පොඩ්ඩක් කියලා දෙන්නම් මේකේ අවසානයේ අපේ මේකේ අවසානයේ අපේ ආරම්භය වෙන්නේ. ඒකේ දැන් මේ රහතන් වහන්සේ ප්‍රතිපදාව අවසන් කරපු දර්ශනයම තමයි කෙනෙකුගේ ආරම්භයේ දැක්ම වෙන්නේ. අපි මෙහෙම කිව්වොත් මේ කවුද ගන්නෙ? චක්‍රවර්තයාට කියනවා සිටියකට යන්න කියලා ගොඩ නැගිල්ලකට. දැකලා ගොඩ නැගිල්ලට යනවා කියන්නකො. එතුමව ඒ සිටියකට ගිහිල්ලා ගොඩ නැගිල්ල දැකලා ඒක අවසන් කළා. ඒ පණිවිඩයෙන් අපිට කියන මම ආවදන්ට ගියා ඕගොල්ලෝ එන්න කියලා. එයාගේ අවසානයේ අපි ආරම්භ වෙනවා නේ. වෙනවද? ඊට පස්සේ අහගෙන අපිට යන්න වෙන්නේ කියපු හින්දා. එතකොට දැන් මේ රහතන් වහන්සේ අවසානයේ දැකපු දර්ශනය තමයි දැනගන්න වෙන්නේ දැනගෙන අපිට පටන් ගන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගමන් මාර්ගයේ අවසානයේ තමයි අපේ ඒ දර්ශනයේ ජීවිතේ අවසානයේ තමයි අපේ ආරම්භය වෙන්නේ. ඒකෙදි අපි කෙටියෙන් බලමු මේ දුකයි කියලා කිව්වේ ඇයි? ඕකෙදි ගොඩාක් අපහසුයෙන් ඉපදෙනවා, ලිඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා කියලා හිතන්නවත්. එහෙම නැත්නම් අරමුණක් ඇතුළේ සීමා වෙන්නවත් එපා මම කියන ටිකේදී. එක මිටකට ගන්න පොදුවේ යම් දවසකදී ඕගලන්ට තේරුණත් ඕගලන්ගේ මනසට ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණ දුක්ඛ අපේ තපයෝගෝ පියේ දුක්ඛ පියේ විපයෝග දුක්ඛ යම්පි චනලබි දුක්ඛ සංකිතන පක්ඛපාදන කන්ද දුක්ඛ කියන තැන ඕගොල්ලෝ සතු දේවල් දුරවල් යාන වාහන ඉදකරම් ඕගොල්ලෝ සතු වේවා නොසතු වේවා ඇති බවට හම්බ වෙන මේ ලෝකයේ කියලා තමන් කියලා වටපිටාවක හම්බෙන යම් තාක් ද්‍රව්‍ය කාරණා තියෙනවනේ. රූප වශයෙන් හෝ නාම වශයෙන් හෝ තමන් තුලහා බාහිර හම්බ වෙන යම් තාක් දේ කෙටි කළ කැටි කළ ස්පර්ශ ආයතන හය ආධ්‍යාත්මික බාහිර වශයෙන් පවතින ස්පර්ශ ආයතන හයම කිව්වොත් අපි. ඕකුල්ල දකින්ද මෙන්න මේ ස්පර්ශ ආයතන හය ඇසුරු කරගෙන ඉන්න තාක් මේ ස්පර්ශ ආයතන හයට කියන්න වෙනවා පටිපාදන ස්කන්ධය කියලා. මේ ස්පර්ශ ආයතන හය කියනොත් දැන් කිසිම දෙයක් අතහැරිච්ච දෙයක් නෑ අපිට. යම්තා ඉපදීමේ දුක, මහලු භවයේ දුක, මරණ දුක, අප්‍රියං ආයක ඔක්කොම දුක කියන යමක් ලැබුණා නම් ලැබෙනවා නම් ලැබෙයි නම් අතීතයේ දිවිඳනනම් දැන් ඒ දුකක් විඳිනවා නම් අනාගතේ නිබඳ දුකක් විඳිනවා නම් මොන ඔය පෙනෙන අපිට හිතට දැනෙන වස්තු හරහායි කියන්නේ. ওই වස්තු ටිකට කියන්නේ වෙනවා මොකද්ද? මේ වස්තු එකකින් එක බලන්න මේ වස්තුව නැත්නම් මේ පුද්ගලයා ඉපදින කෙනෙක් නේද, ලෙඩ වෙන කෙනෙක් නේද, මහලු වෙන කෙනෙක් නේද, මරණයට පත් වෙන කෙනෙක් නේද කියලා එහෙම බලන්න ඕනේ නැහැ. අපි ඉපදීම ලැබවීම මහලු බව මරණය මේ කියන ධර්මතාවයෙන් මිදිලා නැහැ මෙන්න මේ වස්තු ටික අසුරු කරන තා අසුරු කරගෙන ඉන්න තා ඒවා නිසා හෝ ඒව තුලින් හෝ දැන් මේ තියෙන වස්තු ටික නැති වෙනකොට ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියන ටික අපි මනසේ විඳලා තියෙන්නේ ඉපදීම ලෙඩවීම මහලු බව මරණ කියන මේ දුක් ටික වස්තු ටික නෙමෙයි වස්තු ටික නිසා ඒ සත්‍යයන්ගේ ඒ පුද්ගලයන්ගේ මහලු බවවල උදිනවා නම් ඒ වස්තු නැතිවීමෙන් අපේ විපයෝග දුක්ඛයක් විඳිනවා මේ ඔක්කොම මානසිකව අපිට දුක ඇවිල්ලා තියෙන මේ තියෙන වස්තු ටික නිසායි කියලා දකින්න. කෙනෙකුට යම් දවසක දැක්කොත් මේ පංච උපාදානස්කන්ධය කියන එක දුකක්මයි කියන එක දැක්කොත් එදාට තමයි දුක්ඛේ ඥානං කියන්නේ. දුකෙන් තොර කිසිදු වස්තුවක් ඉතුරු වෙන්නේ නැහැ. ලෝකේ තියෙන හැම වස්තුවක්ම දුකයි කියන නුවණක් එනවා. දුකයි කියන්නේ දුක් වේදනාර්ථයෙන් නෙමෙයි. දුකයි කියන එක අපි මතකද කතා කළා දුක් වේදනාව නිසා දුකයි. දුක් වේදනාව නැතුව මේ ධර්මයේ මේ වස්තු මේ දේ ඇසුරු කරගෙන පවතින තාක් දුක කියන එක නොමිදවන අර්ථයෙන් දුකයි. දැන් මේ පොතට කියන්න වෙනව මොකද්ද? පංච උපාදානස්කන්ධ දුක්ඛ රූප උපාදානස්කන්ධය කියලා. ඇයි මේ වස්තු දුක හින්ද ජරා මරණ දුක හින්දද? නෑ මේ වස්තු ඇසුරු කරගෙන පවතින තා කැමති වෙන තා අත නොහරින තා මේ එක ඉන්න තා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගේ මිදිලා නැහැ මේ මනස. එතකොට මේකට දකින්න වෙන මොකද්ද? දුක්ඛේ ඥාන කියලා. මේ ඔක්කොම දුක. ඒක රළු මට්ටමට ගන්න. දුක්ඛ සමුදය කියනකොට තණ්හාව. තණ්හාව කියනකොට ඔබගේ සිතේ කෙනෙක් දැක්කහම හිතේ ඇති වෙන අවස්ථාවට ඇති වෙන තණ්හාව කින්තරින් දකින්න එපා. එහෙම නැත්නම් ඒ මොහොතකදී ඇති වෙන තණ්හාව ගැන දකින්න එපා. මුළු ජීවිතයම අලල්ලා සමස්තයක් වශයෙන් ඕගොල්ලන්ගේ හිත දිහා හැරිලා හිත හරවලා බලන්න මොනතරම් දෙයකට මොන මොන ප්‍රදේශයකට හිතේ කැමැත්තක් තියනවද කියලා එක අරමුණක් වශයෙන් කියන්නේ නැතුව බොහෝ දෙයකට හිත කැමති වෙච්ච ගතියක් තියෙනව නේද? දරුවන්ට කියයි, ගෙවල් දොරවල් වලට කියයි, වාහන වලට කියයි, ඕක තණ්හාවේ ප්‍රභේදයක් නැහැ කියලා හිතේ ඔයගොල්ලන්ට ගෙදර තියෙන එක එක බඩු එළියට දාන්නයි හදටම. එහෙනම් සද්ධාව කියන්නේ කොහොම විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි. හරිද? සද්ධාව කියන එක කොච්චර පළවලද කියන එක විස්තර කරන්න දැන් බෑ ඔයගලන්ට ටිකක් බලුවොත් ගෙදර දොර මෙහෙම කිව්වම පොඩි ප්‍රදේශයක් යහුවෙන්නේ. ඕක බැරි වෙලා එකින් එක එකින් එක තියෙන කැලී ටික විසි කරන්න හදන්න පාරට. ඒකව තමයි මේක විසි කරන්න කියන එක නෙමෙයි. හරිද? එතකොට අහුවේ ඒ වගේ සමස්තයක් වශයෙන් හිතේ යටින් මේ හැම දෙයකටම කැමති වෙච්ච ගතියක් තියෙනවනේ. ඔන්න ඔක තමයි දුක ඇති කරන හේතුව. ඔය ගතිය නිසා යෝගුල මේව දාලා යන්නේ නැති ඌව නැවත නැවත හොයන්නේ. ඒ නිසායි දුකට හේතුව තන දුක් දෙන දුක එන ස්කන්ධ ටික දාලා යන්නේ නැත්තේ නැවත නැවත දුක් එන ස්කන්ධ ටික ඇසුරු කරන්නේ ওই ගතිය නිසා. එක අරමුණකින් ගන්න එපා දරුවට තියෙන කැමැත්ත, ගෙදර තියෙන කැමැත්ත කෙනෙක්ගෙන් ගන්න එපා සම්මස්තයක් වශයෙන් සීකලුත් මේ හැම දෙයක්ම දාලා යන්න බැරි නැත්තම් මේ හැම දෙයක්ම ඇසුරු කරන්න තබා ගන්න තියෙන කැමැත්තේ කියලා එකක් තියෙනවනේ පොදු වශයෙන් අන්න ඒක ගන්න මේ ඔතන රූප තණ්හා සද්ද තණ්හා කියන තැන නෙමෙයි ගන්නෙ රූප තණ්හාව කියන්නේ අවස්ථාවට රූපයක් බලනකොට ඇති වෙන තැන කියන තණ්හාවට තමයි රූප තණ්හාව කියන්නේ දැන් ඇහැට දකිනකොට මේ වටපිට කැමති වෙනකොට ඔකට කියන රූප තණ්හාව කියන්නේ සමස්තයක් වශයෙන්ම ජීවිතයේ එක යායකටම විහිදලා තියෙන තණ්හාවක් තියෙනවනේ පේනවා තේරෙනවද කියන එක. මට ඒකට විස්තර කරන්න තේරෙන්නේ. ඒ කියන්නේ හැම දෙයකටම කොහොම හරි අපේ හිත බැඳිලා තියෙන හැම පැත්තකින්ම. දහුවන්ට ගෙවල් දුරවල් යාන වාහන මේවා කියලා මේවා දාලා යන්න බැරි තැනකින් අපේ හිත ඔන්න ඔකට තමයි වට්ටමූලික තණ්හාව. අපි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය තණ්හාව තමයි දුකට හේතුව. යම් දවසකදී මෙතන ඉඳලා සිහි කෙරුවොත් තමන්ගේ හිතට තමන් මයින්ද පුළුවන්. තමන්ගේ හිතට ඇලිලා බැඳිලා නැති එකද නිමිත්තක්ව සිහි කරන්න පුළුවන් නම් ආධ්‍යාත්මික මේ ශරීරයේ ඉඳලා එකදු ගති මාත්‍රයක්වත් හොඳයි කියන හැඟීමක් හිතෙන් නැත්තම් සිහි කරන්නේ නැත්තම් මේ ලෝකේ තමන්ට කියලා කිසි දෙයක් නැත්තම් අනේ මට උත්තර තණ්හාව නැහැ කියලා ඒ මට්ටමට තණ්හාව නැත්තම් තමයි දුක නැත්තේ. තණ්හා නිරෝධය කියන දුක්ඛ නිරෝධය කියන. අය මේ ආර්ය අෂ්ටාංග මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨිය. ඒ සඳහා කරන්න ඕනේ මොකද්ද සම්මාදිට්ඨිය? අපි කතා කළා නේද ඇහි රූපේ චක්කු විඥානේ යථාභූත ස්වභාවය දකින්න කියනවා. ඒ හින්දා ඇහැට පෙනෙන රූපේ ඇත්ත ඇති හිටි දකින්න. හරිද? මේ හැම දෙයක්ම ඒ කියන්නේ පෙනෙන රූපායතනය ඇතුලේ සත්ව පුද්ගලයේ ගෙවල් දුරල යම්තක් පෙනෙන නම් මේ දකින්න පටිපදස්කන්ධ දුක. සද්දය ඇතුලේ දේවල් කාරණා මෙලව දකින්න පටිපදස්කන්ධ දුක දකින්න. බොහොම පෙනෙන මට්ටම ඇතිතා ඕගලන්ට තණ්හාව කියන එක නැති වෙන්නේ නැහැ. ගෙවල් දුරල දුරවල තණ්හාව වෙනවා. ඒ දකින්න සමුදේ සත්‍යයට. ඒ තණ්හාව නිසා මොකද වෙන්නේ ආයෙත් මේ රූපයේ සද්දය ඇතුලේ ආයෙත් සත්ව පුද්ගලයේ ගෙවල් දුරල ඕගලන්ට පේනවා. සමුදය නිසා ආය දුක. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. තණ්හාව නැති වුණොත් කෙවල් දුරවල් දුදෝ ඔය තියෙන වස්තු පෙනෙන්නේ. ඒක තමන්ගේ නෙමෙයි. ඒ හින්දා අඬන්න විලාප දෙන්න වෙන්නේ. එහෙනම් මේ තණ්හා නිරෝධය වෙන්න නම් නිකම් බෑ. මාර්ගයක් තියෙන මෙන්න මෙහෙම බලන්න. මොකද්ද ඇහැට පෙනෙනකොට අපි කිව්වේ බහිද්ධවවත්ති බාහිරයි කියලා දකින්ද මහා භූත චතුර්ණච්ච මහා භූතන උපාදාය රූප මහා භූතේ උපාදාය රූපයක් වර්ණ සටහන අර වතුරට වැටෙන ජලයේ බඳු මේ පෙනෙන රූපය අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන්නේ ඇහැ හැදෙන්න හේතු ටික බලලා ඇහැ නිසායි මෙහෙම පෙන්නලා තියෙන්නේ කියන එක දකින්න වෙනවා. ඔන්න ওই ටික තමයි ඔයගොල්ලෝ සම්මා දිට්ඨිය. තේරෙන්නේ? සම්මා දිට්ඨියට අනුව හිතනවා. මේ විදිහට හිතනකොට මොකද වෙන්නේ? ඔගලන්ට දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා. මේ අද මේ පේන මට්ටම දකින්න ඔයගලන්ට ඇහැට පෙනෙන මට්ටම දකින්න පංච උපාදානස්කන්ධ දුක. මේ පංච උපාදානස්කන්ධ මේ දුක දුක්ඛ සත්‍ය තමයි පේන්නේ. දුක්ඛ සත්‍ය තමයි ඉන්නේ. දුක්ඛ සත්‍යයට සුත්තකොත් මොකද්ද කියලා දුක්ඛ සත්‍ය තේරුම් ගන්නේ කොහොමද කියලා 아무තෙකක් වොන්නේ තමන් සහ අනුන් පෙනෙන මේ මට්ටම දකින්න මේක තමයි දුක්ඛ සත්‍යය. දුකට හේතුව තමන්ගේ ජීවිතය සහ විද්‍යාවල වලට ඇති කැමැත්ත. එතකොට තමන්ගේ ජීවිතය සහ අනිත්‍යවල වලට ඇති කැමැත්ත කියන ටික නැති වුනහම දුක නැති වෙනවා. තමන්ගේ ජීවිතයට සහ අනිත්‍යවල වලට තියෙන කැමැත්ත නැති වෙන්නේ නැහැ, දර්ශනය වෙනස් වෙන්නේ නැත්තම්. ඒකට කියන දේ තමයි මොකද්ද? තමන් කියලා පෙනෙන තැන අනු කියලා පෙනෙන තැන පවතින ධර්මතාවය ඇත්ත ඇති ඇති දකින්න. ඒ තමයි මොකද්ද? යතහ භූත ස්වභාවය දකින්න. යතහ භූත ස්වභාවය දකින්ද දකින්නකට සම්මා දිට්ඨි ඊට අනුව හිතන එකට සම්මා සංකප්පය. ඒ සඳහා තියෙන උත්සාහයට සම්මා වායාම, සීයට සම්මා සති, ඒ සඳහා උදව් කරන සමාධියට කියනවා සම්මා සමාධි. වාචා කමත ආජීවයේ පිළිලා සිටින ආර්ය අෂ්ටාංග මාර්ගය. ඔන්න දැන් මේ දුකයි කියලා දන්නවා මේ මානසික මට්ටම දුක්ඛ සමුදයයි කියලා දන්නවා මේ මානසික මට්ටම ගෙවුණු දවසටයි දුක්ඛ නිරෝධය ජරා මරණ දුක කියනක ජීවිතයෙන් ගෙවෙන්නේ කියලා දන්නවා ඒ සඳහා මෙන්න මේ දර්ශනය මෙන්න මේ විදිහට දැක්ක යුතුයි කියලා දන්නවා හරිද ඊට පස්සේ දැන් පේනවා මේ හතර ওই විදිහට නොදන්නාකම කියලා එකක් එකතු වෙනවා. දැන් චතුරාර්ය සත්‍යම නොදන්නාකම. දුකයි මේ විදිහටයි සංහාව ඇතිවෙන තණ්හා නැතුව දුක නැතුන ඒ විදිහට මේම හිත තබන්න ඕනේ කියන කම දන්නේ නැතිකම නිසා අපි සත්‍ය පුද්ගලයෝ දේවල් කාරණා වශයෙන් ඇසුරු කරලා තියෙනවා නම් දැන් සත්‍ය පුද්ගලයෝ දේවල් කාරණා කියලා මේ ඇසුරු කරපු කමට කියනවා කාම ආශ්‍රව කියලා. අපි දකින අහන දේවල් බාහිර තියනවා ඉන්නවා කියන තැනින් පේන එකට කියන භව ආශ්‍රව කියලා. සත්‍ය පුද්ගලික කියලා පෙනෙන ගතියට කියන දිත්ත ආශ්‍රව කියලා. මේ ආශ්‍රව කියලා නොදන්නා කමට කියන අවිද්‍යා ආශ්‍රව කියලා. මේ ටික ඇතිවලා තියෙන්නේ ඔන්න ඔය අවිද්‍යාව නිසායි. දේවල් කාරණා තියනවා සත්‍ය පුද්ගලයේ ඉන්නවා බාහිර අපි දකින බාහිර තියෙන දේවල් අපි දකින්නේ කියලා අහන තැන් ටික කොහොම දැනෙන දැකින ගතියට කියන ආශ්‍රයන්ගේ වැඩ කටයුත්තක් ඔය. ආශ්‍රයන්ගේ වෘත්ති ප්‍රතිඵලය තමයි අපිට මෙහෙම තේරෙන අපිට මෙහෙම පෙනෙන එක. බාහිර තියෙන දේවල් කියලා පේන්නේ භව ආශ්‍රයේ ඉදිරිච්ච නිසා. එහෙම පෙනෙන ගතියටයි භව ආශ්‍රය කිව්වේ. දකින්න ඉස්සලා තිබ්බ දැක්කයන් පස්සේ තියෙනවා බාහිර තියෙන දේකුයි අපිට පේන්නේ කියලා තේරෙනව නේද? අපිට පේන්නේ නැහැ කවදාත් මේ ඇහෙන්ම තමම උපද්දවාගෙන පරිහරණය කරන කියලා පේන්නේ නැහැ. බාහිර තියනවා කියලා පේන්න ඔය ගතියට කියන මොකද්ද? භවආශ්‍රය කියන එකේ වැඩේ තමයි ඔය. එයා එයා කරපු ක්‍රියාවේ ප්‍රතිඵලය. එතකොට ගෙවල් දොරල් අර චිත්‍රයේ වගේ තියෙන තැනක ඒක ඇතුලේ වස්තු කාරණා ජීවී කළ පෙන්නලා බහන්ඩ හදලා තියෙන එක තමයි කාමාශ්‍රයේ ලක්ෂණය. අවිඥානික නාම රූප දෙකක් තියෙන තැන සත්‍ය පුද්ගලිය ඇති බවට පිටපු එක තමයි විද්‍යාස්වේ වැඩි. එතකොට මේ ටිකේම ඇත්ත නොපෙනෙන එක තමයි අවිද්‍යාස්වේ වැඩි. ඔය විදිහේ බාහිර තියෙන දෙයක් වස්තු පෙන්වන එක කියලා මේ පෙන්වපු එක සත්‍ය පුද්ගල කියලා පෙන්වපු ටික අන්නාර චතුරාර්ය සත්‍ය නොදන්නා කම නිසා ඇතිවෙච්ච එක ටිකක් මේ ආශ්‍රව ටික. ඒතොර ආශ්‍රව වලට හේතුව මොකද? අර අවිද්‍යාව. අවිද්‍යාව නැති වුණොත් මෙන්න මේ ගති ටික නැති වෙනවා. ඒකට තියෙන මඟ මොකක්ද? ඒකටත් තියෙන මොකක් සම්මාදිට්ඨිය. මෙන්න මේ විදිහට ඇත්ත බලන එකම. කියලා උත්තර ටිකක් කියනවා. දැන් ඔන්න ඔය ටික හොඳට තේරෙන මට්ටමක තේරුණාම මේ දර්ශනය නම් ලේසි නෑ. මේක නම් ගිහි ගෙදර ඉඳලා කරගන්නවා කියන එක නම් පහසු වැඩක් නම් නෙමෙයි. නෑ ගේ ගෙදර කියන්නේ මොනතරම් කරදර සහිත දෙයක්ද. මහා මොහොතන් එක කරගන්න පුළුවන් කියලා හිතලා යන තැන තමයි යන්න ආරම්භ කියලා කියන්නේ. දැන් මේ අවසානයේ දැකලා අවසානයේ තැන දැන් මේ දර්ශනය දැකලා සියලු ආශ්‍රව ධර්ම ක්ෂය වුණා. ඊට පස්සේ ක්ෂය වුණාම මම මෙන්න මෙහෙම දර්ශනයක් දැකලා මේ සතර ගමන අවසන් කළේ කියලා එයාගේ අත්දැකීම අපිට කිව්වහම අපිට හම්බ වෙනවා මෙහෙම තැනක්. දර්ශනය. අහගත්තාම ලේසි නෑ මේ කියපු එක මෙහෙම ගණන් කරන්න බෑ කියලා ඊට පස්සේ ඒ ඒ එයාගේ අවසානයේ අපේ ආරම්භය වෙනවා. ඊට පස්සේ මම මෙහෙම කරන්න ඕනේ කියලා පටන් ගන්නවා. ආපහු අපි ඕක ගිහිල්ලා කෙලවරට වුණොත් ඊට පස්සේ කවුරුත් කියපේ කියන මේ අපි සතර ගමන අවසන් කළේ මෙහෙමයි කියලා කියනකොට අපේ අවසානයේ තමයි ඊගාව කෙනාගේ ආරම්භය වෙන්නේ. ඕකට තමයි කල්යාණ මිත්‍ර වැට කියන්නේ. මෙහෙම යනවා. එහෙම නැතුව මෙතන ආරම්භයේ ඇති උනේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ඒ වුණොත් මෙතන කල්යාණ මිත්‍ර වැටි සම්බන්ධයක් නැහැ. සම්බුද්ධ ධාතනේ සම්බන්ධයක් නැහැ. කෙනා කෙනා උපදවාගත් එකක් වෙනවා. නේද? ඒ නිසා කෙනෙක් රහත් වුණා කියලා කිව්වොත් නිකම්ම ඉඳත් එපා. මෙහෙම ප්‍රශ්නයක් අහන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න කියලා අර ඉස්සෙල්ලා ප්‍රශ්න ටික උත්තර දුන්නට හරි. නමුත් මේ එකකින්වත් තාම කීවේ නෑ ඒ කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මනස මිදුණා ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිශ්‍ර නොවි මේව පරිහරණය කළා කියලා ප්‍රතිඵලය ගැන කිව්වා. එක තැනකින්වත් ප්‍රතිඵලය ලැබු මාර්ගය ගැන කිව්වේ නෑනේ. ඒ හින්දායි තවදුරටත් මේක සහේතුකද කියලා බලන්න තමයි ආයෙත් ප්‍රශ්නයක් කියන්නේ. කරපු ක්‍රමේ නිවැරදිද කියලා බලන්න තවත් ප්‍රශ්නයක් හැදුවා. ප්‍රතිඵල ටික කිව්වට මාර්ගය කිව්වේ නැහැ. අන්තිමට අහන්නේ මේක තමයි කියන තැනකින් ප්‍රතිපදාවම තුවා මෙන්න මෙහෙම කළයි මම මෙතනට ආවේ කියන එක කිව්වහම පිළිගත්ත දැන් නිවැරදිවම කිව්වයි කියලා පිළිගත්ත සතුටු වෙන්න කියලා කියනවා. ඉතින් මේ මෙන්න මේ චබ්බිසෝධන සූත්‍රය අපිට බොහොම වටිනා කරුණු ටිකක් කියනවා. ඒ කියන්නේ අපි එක තැනක ඉඳගෙන එහෙම නැතුව එක මොහොතකදී වෙන දෙයක් නෙමෙයි ජීවිතයේ සිසාරාමයේ සිහිනවන විද්‍යමාන වෙන්න ඕන දර්ශනයක් මේක ප්‍රතිඵල ටික ලැබෙන්න ඕන එකතැනක ඉඳගෙන ඉන්නකොට මේ ජීවිතේ පුරාවට වේදිලා ඒකද තමන්ගේ මනසේ විද්‍යමාන වූ දර්ශනය කෙලස් දුරුවීම වශයෙන් විද්‍යමාන වූ කුසලයේ තමන්ටමයි පෙනෙන්නේ මිසක තව කාටවත් කියන්න පුළුවන් කමක් එහෙම නැහැ මේ වගේ සහේතුක දැන දැක යන්නට ඕනේ දර්ශනයක් නේද කියන උත්තර ටිකක් ලැබෙනවා. කවුරු හරි කෙනෙක් කිව්වොත් ඇඟෙව්වොත් එපමණකින් තමන් පිළි අරගෙන ජීවිතයට ගන්න ඔළුවට දාගන්න ඕනේ නැහැ. සහේතුක නම් එක් ගත්තට කමක් නැහැ. ඒ සඳහා නුවණින් විමසීමක් කළාට ප්‍රශ්නයක් නැහැ. විමසලා බලලා සහේතුකව නම් මේ පෙන්නන මාර්ගයේ පෙන්නන ක්‍රමය තමුන් ගන්න කියන එකක් කියනවා. එහෙම කිව්වට මම කිව්වොත් ඕගොල්ලන්ට මෙන්න මෙහෙමයි මෙහෙමයි මම අහවල් තැනක ඉන්නේ කියලා ආ එහෙනම් ඇත්ත වෙන්න ඇති බොරු නම් කියන්නේ මේ හාමුදුරු කියලා සද්ධාරණ කියන වචන ඔළුවට ගන්න ඉපා කියනක කියනවා ඒක. අවබෝධයෙන් එහෙමනම් කියන්නේ එහෙනම් ඔබ වහන්සේ කොහොමද මෙහෙම කළේ මෙහෙම කළේ කියලා අහන්නේ ඉතින් අහන ක්‍රමත් අපි දැනගෙන ඉන්න ඕනේ ඒ සඳහා උත්තර ටිකක් ලැබෙනවා මෙහෙමයි අහන්න ඕනේ කියලා අපිටද මේ නිවැරදි දේ ගන්න වැරදි අතහරින්න පස්චිම ජනතාවුද නිවැරදි දේ ගන්න වැරදි අතහරින්න මාර්ගය පෙන්වනවා ඉතින් මේ දේශනාවත් උදව් කරගෙන ජීවිත අවබෝධයට ඒ වෙන්නපු ධර්මඥානය ඇති කරගෙන තමන්ගේ නිවීම මෙදීම හදාගන්න හැමදේම උසාවත් එක්ක